අවශ්‍යයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි තවත් ප්‍රශ්න විචාර ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් එහෙම නැත්නම් පොදු කමඨහන් සුද්ධ කිරීමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භය ලැබලා දෙන විදිය. අවසරයි ස්වාමීන් වහන්සේ අද නම් ප්‍රශ්න රෝමයක් ලැබලා තියෙනවා බලක් විතර වගේ සමහර ඒවා හරියට දිගයි කොහොම වුණත් ඒ ලැබිලා තියෙන පිළිවිලින් මම ඉදිරිපත් කරන්න. දේරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කයට ඉඳගත් විට එක දිගට ද්වේෂ අරමුණු සිතට ආවා. මේවා ද්වේෂ අරමුණු බව දැනගෙන විනාඩි 15ක් පමණ නොකඩවා ඒ දෙස බලාගෙන සිටියා. ඊළඟට අරමුණ වෙනුවට කෙටි හුස්ම ප්‍රකට වුණා. විනාඩි 10ක් පමණ මේ විදිහට කෙටි ආශ්වාස ප්‍රශ්වාස තිබුණා. එක් අවස් එක් ප්‍රශ්වාසයකට පසු ඊළඟ ආශ්වාසය අතර තප්පර 3ක පමණ ටයිම් ගැප් එකක් තිබුණා. මේ විදිහට හුස්ම කෙටි වෙලා ගිහින් හුස්ම හිර වෙන තත්ත්වයක් ආවා. පසුව හිර වෙලා ඇඟම ගල් ගැහුණා. ගැහුණ තත්ත්වයක් ආවා. මේ தත්ත්වය කලින් එක්ස්පීරියන්ස් කරලා කමටහන් උපදෙස් ලැබිලා තිබුණ නිසා මේ පාර බය වෙන්නේ නැතුව තව චුට්ටක් බලමු වශයෙන් දිගටම උෂ්ම හිර වෙන එක දිහා බලාගෙන හිටියා. ටික වේලාවකින් පරයන්කේ බේස් එකේ ඉඳලා ටික ටික උඩට ভাইබ්‍රේට් වෙන්න පටන් ගත්තා. ඔළුව හැරෙනකොට මුළු ඇඟම ভাইබ්‍රේට් වෙනවා. මම බැලුවා සීතල නිසා වෙවුලනවද කියලා. සීතල නෙවෙයි. ভাইබ්‍රේෂන් එක මට නවත්තන්න පුළුවන්ද බැලුවා. මට නවත්තන්න බෑ. මේ නිසා සතුටක් හරි දුකක් තියෙනවද බැලුවා. එහෙම විශේෂ සතුටක්වත් දුකක්වත් ඇත්තේ නැහැ. අනිත් වටපිට ශබ්දත් ඇහෙනවා. ඒ වයින් බාධාවකුත් නැහැ. ඊට පස්සේ මම දිගටම ඒ ভাইබ්‍රේෂන් එක දිහා බලාගෙන හිටියා. මේ විදිහට විනාඩි 20ක් විතර නොකඩවා සිද්ධ වෙලා ඉබේම සංසිඳිලා ගියා. ඒ සමගම ඇස් දෙකත් ඇරුණා. මෙහි යම්කිසි වරදක් තිබේ නම් හෝ භාවනාව ඉදිරියට කරගෙන යාමට යම්කිසි උපදෙසක් වේ නම් ලබා දෙන්නේ ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඒක අහගෙන නොට එතරම් අසවල් දේ નિවර්ති කළ යුතුයි අසවල් උපදේශය දිය යුතුයි කියලා හිතෙන්නේ නැහැ. වාර්තාගත කිරීමේ දක්ෂකමක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපිට ද්වේෂයක් ඇවිල්ලා තියෙන වෙලාවක ද්වේෂයේ වශයෙන් නම් ද්වේෂය හොඳට වෙන්න පුළුවන්. මයිලක තියෙන රාගයක් නෙවෙයි, බලක තියෙන මෝහයක් නෙවෙයි, මේ ඇයිනේ සද්දයක් නෙවෙයි, මේ ඇයිනේ වේදනාවක් නෙවෙයි. අරමුණ නෙවෙයි මේක ද්වේෂයමයි කියලා මේ වෙන්කොට දැනගන්නා ඥානය කොහොම කරුවත් හොඳ එකක්. ද්වේෂය පිළිබඳ තිබුණා රාගය පිළිබඳ තිබුණා වෙන ඥානයක් පිළිබඳ තිබුණා හරියට එක වෙන් කරලා අඳුරගත්තම මේක බල බෙදෙනවා. ඔක්කොම අත්ල් බැලෙනේට තමයි මගේ ශක්තිය. ඉතින් මේකට කියනවා පරිච්ඡේද ඥාන කියලා පරිච්ඡේද ඥාන. අනේ ඒක දැනගත් ඒක ගැන සතුටු වෙන එක තමයි අපේ යෝගාචර තියෙන ලාභේ. මට තියෙන දැන් ද්වේෂය, රාගය නෙවෙයි. මෝහේ නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි. ඉතිවිලක්. එහෙම නැත්නම් මූල කර්මස්ථානේ නෙවෙයි කියලා හරියට මෙන්න මේක වෙන් කළා දැනගත්ත ගමන් ඒකේ බල බෙදෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මොන දේ ආවත් හොඳ වේවා නරක වේවා ඒක වෙන්කොට හඳුනාගත්ත පමණින් ඒක විදුහුරු භාවයකට යනවා. රිඩක්ෂනිසම් වලට යනවා. රිඩක්ෂනිසම් වෙච්ච කම බල බෙදෙනවා. ඒ නිසා මේක හොඳට අඳුර ගන්න අඳුරගත්තට වැඩක් නැහැ කියනවා. ඒක ਸਰවඥාසික ඥානෙ මේක කාටවත් report කරලා නැත්නම් කාටවත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක අමුතුම දෙයක් තේ. මට මෙන්න මේ දෙයක් වෙන් කළ හඳුනා ගන්න පුළුවන් උනායි කියලා තව කාට හරි දැනගන්න පුළුවන් විදිහට report කරපදා තමයි අර දැනුමට galvanize වෙන්නේ. දැනුම reinforce වෙන්නේ. ඒ නිසා කමඨං සුද්ධ කිරීම අවශ්‍යයි. ධර්ම සාකච්ඡා අවශ්‍යයි. තමන්ට වැටුණාට බෑ. තව කාට හරි හේතු ගන්නලා දෙන එක අවශ්‍යයි. ඉතින් එතකොට අපි සමාජයේත් එක්ක තව කෙනෙකුට කීම හරහා පුදුමාකාර පන්නරයක් ලැබෙනවා. ඉතින් ඒක නිසා බුද්ධ ශාසනයක් නැති වෙලාවේ මේක වෙන්නේ නැහැ. අපිට කාටවත් කියන්න කෙනෙක් කියන්න හිතෙන්නේ නැහැ. කියන්න සබ්‍රක්‍මචාරින් වහන්සලත් නැහැ. ඒ නිසා තනිම නිවන් දකින්න බෑ. ගන්න දකින්නකොට මේ විදිහට කක්කමක් කමන්නේ බෙදාගෙන කන්න වෙනවා. හොඳ දේ වුණත් කමන්නේ. ඒ ඉන්ඩස්ට්‍රි කෙනෙකුට කියන දේ තමයි යාළුවොත් කෙනෙකුට වහවත් කන්න බෑ ඊළඟට කන්න. වහකන්න ගියත් මචං මට කාලේ දීපන් කියලා කියනවා. ඉතින් මේ දැනුමෙත් කවුරු මේ සභාවේ භාවනා ඥානයක් ලැබුවොත් සීල දිනාගම සහයයෙන් තමයි ලබන්නේ. ඒ නිසා සීල දිනාට මේකේ තියෙනවා ලොකු බෙදා හදා ගැනීමක්. අපි යනවා ඊගා ප්‍රශ්නයට. දරුතර ස්වාමීන් වහන්සේ දෛනික ජීවිතයේදී gedara dora වැඩ කරන විට උදාහරණයක් වශයෙන් ආහාර පිසින විට කායගත සතිය වඩන්නේ කෙසේද? ප්‍රායෝගික වශයෙන් කළ යුතු දේ පිළිබඳව උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒක පසුගන්න දාතුනේ. නෑ අරගෙන ඉවරයි. කෑම උයනකොට කායිකව කරන්න ඕන දේ සූප සාත්‍ත්‍ය දන්න කෙනකින් අහගන්න මට දන්නේ කරන්න ඕන දේ. මට කියන්න තියෙන්නේ ඉරියව්ව දිහා බලන්න. හරියට සක්මන් කරනකොට තමන් සක්මන් කරන ඉරියව්ව දැක් ගන්නවා වගේ මොන වැඩක් කරත් අත්ති කායෝති වාපනස සතිපච්චපට්ඨිතා හෝති. මට කයක් ඇත්තේ යන හැඟීමේ සතිය පිහිටනවා යාව දේව ඥානමත්තාය ප්‍රදේශති මත්තාය. මම දැන් නිදාගෙන නෙවෙයි මට නිින්ද ගිහිල්ලා නැහැ. මම මේ උයනවා. ඥානමත්තාය ප්‍රතිසුති මත්තාය සතිය තහතු කිරීම සඳහා නචකින්ච ලෝකයේ උපාදීති මේ පිට වෙන මොන්නම දෙයකට හිත දාන්න එපා. මේ තමයි කායගත සතිය කියන්නේ. ඒක නිසා දන්න මනුස්සයාට හැම මොහොතෙම භාවනාවක් හැම තැනම භාවනා මධ්‍යස්ථානයක් හැම වෙලාවෙම සතිවට්ටා. දන්නේ තියෙක නටිකට දමති වේරනෝනේ මයිටි බුදු අහරේ කනින්නෝනේ පාපණයක් දාන්නෝනේ සුදු අඳින්නෝනේ ගොඩාක් දේවල් අවශ්‍යයි. ඒක කවදාහරි පොදු දුන්නාට පස්සේ තිත්තං චරම් මිසින්නෝ ආයන වායවතස්ස උදත බින්දෝ. දෙගණීටියක් දෙගණීටියක් නිදාගෙන හිටියත් ඇවිදින්න හිටියත් යම් තාක් දැනෙන්නේ නැති හැම වෙලාවෙම සතිය පිටවන්න කියලා කියනවා. ඒතකොට ජීවිතේ භ්‍රම ජීවිතයක්. ඒ නිසා කැම වෙන කෙතරම් දුෂ්කර අවස්ථාවක් නෙවෙයි. අනිකුත් අතට වැඩි මල්ටි ටාස්කින් බව හැබැයි නමුත් තමන්ගේ කය මොකද කරන්නේ කියන එකට කය අනුගිය සීය වෙන්න සිංහලෙන් කාගියාසි කියලා දීලා තියෙනවා කායගත සතියේ. කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසා නිදහස කරන්න කියන්න බෑ. කියන්න දෙයක් ඉතුරුලා නෑ. කොයි වෙලාවෙත් මොනවා කෙරුවත් ඊනොට කොයි වෙලාවකෝ සතිය පිටවන්න පුළුවන්. ඉරියව්වේ සතිය පිටවනවා කියන එක අපි මූලික වශයෙන් ගමු. ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන විස්තර පළවෙනි ඉවරට ලැබෙන ආනිසංශයක් විදිහට ලැබෙනවා. ගෞතම ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මේ ප්‍රශ්නේ ආනාපාන භාවනාවේදී ඇතිවන වෙනස්කම් සම්බන්ධවයි. මම ආනාපාන භාවනාව පටන් ගන්න පටන්ගෙන සුළු වේලාවකින් මගේ ශරීරයේ බොහෝ කොටස් හිරිවැටෙන්න පටන් ගන්නවා. තව ශරීරයේ සුළු කොටසක් චංචල වෙන්නට පටන් ගන්නවා. මේ වෙනස්කම් පටන්ගත් විට සිතට එන සිතුවිලි අඩු වෙන්න පටන් ගන්නවා. මේ සිතුවිලි සමග සිත දුවන විට ශනිකව නින්දට ගිහිල්ලා ගැස්සিলা ඇහැරුනේ ඇහැරෙනවා. වරහන් ඇතුලේ දාලා දෙන මයික්‍රොස්කෝප් කියන. නමුත් මට භාවනාව පටන් ගන්න වෙලාවේදී නිදිමතක් තිබුණේ නැහැ. මේක සිතේ මායාවක්ද? මේ විදිහට දිගටම භාවනාව කරගෙන යන විට ශරීරයේ හිරිවැටීම වැඩි වෙනවා. මුළු ඇඟම ගලක් වගේ තේරෙනවා. ඉන්පසුව ශරීරයේ තියනවද කියලා තේරෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී සිත තියෙන්නේ කමටහන්නේ පමණයි. කිසිම සිතවිල්ලක් සිතට එන්නේ නැහැ. කනාබැදිලි ශබ්දයක්ද කන්වලට ඇහෙනවා. මෙම தත්ත්වය ආනාපාන භාවනාවට ආවේනික වූ දෙයක්. ඇඟේ වෙනස් වීම පටන් ගන්නා විට මගේ අවධානය දිවි යුත්තේ හුස්ම රැල්ල හුස්ම ගැනීම මතද නැතිනම් ශරීරයේ සිදුවන වෙනස්කම් සම්බන්ධ ඔබ වහන්සේට තිසරණ සරණයි මේක අතරම ආනාපානෙටම ආවේනික නැත්නම් විශේෂිත එකක් නෙවෙයි තමයි ධර්ම කරනකොට ඒ මොකද අර සක්මනට හිත ගියාම ප්‍රධාන වශයෙන් රාගයයි සකහකන පිළිබඳ ඒ සකනාරම පිළිබඳ රාග කරන්න බෑනේ. ඇවිදින එකනේ ආනපන කරනකොට ආනපන මතුවේ කියලා ඒකට රාග කරන්න බෑනේ. ඒකට ඒක ද්වේෂ කරන්නත් බෑ මේක නදකින් කියන්නත් බෑ. ඒකට ඇවිදින එක රාගයි ද්වේෂ නැති. මේ දෙක නැති වුණ ගමන් මොහේ මතුවේ. ඉතින් සයිච්චර ඉක්මනට මොනාරුණ දීම ප්‍රධාන කෙලෙස් එක නැති වෙච්ච ගමන් මොහේ මතුවෙනවා. ඒක දැන් තෝන්තුවක්. කම්මැලිකමක්. තීරස ගතියක්, ඒකාකාරී ගතියක් විදිහට තමයි මතුවේ. ඉතින් මේ මතුවෙන්නේ මොහේ. එහෙම නැත්නම් මතුවෙන්නේ රාගය වෙනකොට මේ විරාගය මතුවෙන්නේ කියලා ලෑස්ති වෙලා ගියොත් මේ හැම ලකුණක්ම පෙර නිමිත්තක් වෙනවා. තාපොද්දකින් මට මේ වගේ දෙයක් එයි. කම්මැලි ගතියක්, නීරස ගතියක්, නිවද ගතියක් වෙනවා. කියලා ලැහැත්තියකින් කෙනෙකුට මේක සුබ නිමිත්තක්, පෙර නිමිත්තක්. දන්නේ නැති කෙනාට කලකොලත් ඇති කරනවා වගේ මේ මොකද වෙන්නේ කියලා හිතාගන්න. ඉතින් ඒ නිසා භාවනා කරනකොට කමඨාන සුද්ධුනේ නැත්නම් එන දේ එන දෙයට සූදානම් වීමක් කරගන්න බැහැ. ඒකෝට ඒ යෝගාවචර භාවනා දිනුට බාධා වෙන දේවල් කරගන්න ඉඩ තියෙනවා. නමුත් ඒ ආරම්භ වෙනස් කරන්නේ නැතුව, මනස්කාර ක්‍රම වෙනස් නැතුව මේ ආශාව වෙනුවට નિરાශාව මතුවලා තියෙනවා. මෝහයක් එක්ක පටන් ගන්නවා. ඒක එනකොට හිත දන්න උපක්‍රම ටිකක් ගන්නවා. ඒ උපක්‍රම වලින් වෙන්නේ එක්ක හුස්ම ගන්න එක පිසිනි වෙලා නම් හයියෙන් හුස්ම ගන්න ඉඳී. නැත්නම් හිත නිින්දකට වැටෙන ඉඳී. ඒ නැත්නම් සැක කරන්න ඉඳී. මේ බුද්ධෝත්පාද නොවන කාලවල ওই ටික තමයි සිද්ධ වෙන්නේ මිනිස්සු. අවධානය යොමු කරන යනකොට එක්ක හුස්ම අඩු වෙනකොට ඒකට බය වෙලා හයියෙන් හුස්ම ගන්න. නැත්නම් නිින්දර වැටෙනවා නැත්නම් සැක. ඉතින් බුද්ධෝත්පාද කාලෙක වුණත් මේ කමඨාන සුද්ධ වෙලා නැත්නම් මේකට අනුග්‍රහ කරන්නට දන්නේ නැහැ. ඉතින් නිසා මේ වගේ වෙනස්කම් වලට ලෑස්තිලා යන්න මේක වචන කීපකින් විස්තර කරන්න පුළුවන් යුගයේ බරපතල වචන නිසා සමහරට වර්ධව ගන්න පුළුවන්. මේකට නිබ්බිදාව කියනවා වින්දනේ නැති වෙනවා කියන නිර්වින්දනේ වෙනවා. හිත. නිර්වින්දනේ කියන්නේ රාග ద్వේෂ දෙක තමයි හිත නටවල නලවල කුමුදවල තියන්නේ. ඒ දෙක නැති වෙච්ච ගමන් මෝහයට ගිය ගමන් නාකිට වෙන්නේ ඒකනේ. නාක වෙනකොට ඇත්තගේ මොනක්කද ඒක රදේකුත් නැහැ, කේතියක් නෙන්නේ නැහැ. ඉතින් හැම වෙලාවම කිරණක තමයි කරන්නේ. මටත් ඒක වෙන්නේ ඒක තමයි. දවල් තරුණ කාලේ කොහොමද නිදාගෙන ඉවොන්නේ දැන්? තාගදී. එතකොට නිබ්බිදාවක් කියනවා. නිබ්බිදා කියන්නේ නිර්වින්දනයක්. මේකට බෝඩර් නැත්නම් කම්මැලිකම, නීරසකම කියලා තමයි කියන්නේ. මේකටම කියනවා විරාගය කියලා. රාගය නැතිලා යනවා. ඉතින් අපි ඒක නැවතත් ආයෙ උඩ රාගය ඇති කරලා දුන්නොත් ආයෙත් අවසන් නැත්තොත් අර කිව් භාවනා කරන කෙනෙක්. ඉතින් ඒතොර දැනගන්නේ ලකුණු ටික තමයි. සැකේනවා, නිදිමත එනවා, හයිය හුස්ම ගන්න හිතෙනවා. නැත්තම් මේ යන ට්‍රෙන්ඩ් එක කරලා වෙන එකක් කරන්න හිතෙනවා. මේ තේරෙන මාර්ගපාක්ෂිකයි. ඒ මොනක්වත් නැතුව මේ භාවනාදී ඉදිරියට එන එකක් මම මේක හරහා යනවා කියලා කියෝ නිකන් හරියට කියන්න තියෙන නිදිමත හරහා යනවා කියලා. එහෙම නැත්තම් කියන්න තියෙන්නේ මේ නිදිමත කියලා හඳුනගෙන තියෙන්නේ හිතේ දැකවි ගැනීම. ඒ දැකවි ගැනීමට අපේ ලොකු සංකල්පෙ හිත ලීන වෙනවා කියලා. ලීනට විරුද්ධ පැත්තමයි අධික වීර්යය. මේක වීර්ය අඩු පැත්ත පේනවා. ඉතින් මේක භාවනා දියුණු වෙන එකක් කියලා මෙන්න මේ වෙලාවට සතිය විතරක් නැදී සුපතිත්ථිත සතියක් ඕන. ඩබල් ඩෝස් දාන්න වෙනවා සතිය. ඉතින් උග දෙනකොට ඉච්චර සතියක් ඒ වෙනකොට ඇත්තේ බැටරි බහැලා. ඉතින් නිසා කියනවා මේක වෙනකොට වෙනකොට හොඳට පිළිසක්මක් කරලා ඉඳ ගත්ත ගමන් වගේ මේක එනවනම් ඒකට හොඳට ඉති ශක්තිය තියෙනවා. බැටරි charge වෙලා තියෙනවා. ඒකට සතිය දාන්න පුළුවන්. එතකොට අපි යනවා ඉතින් ඊට වඩා ගැඹුරු දැනකට. එතකොට යා රාග ද්වේෂ විතරක් නෙවෙයි මෝහයත් අඩු කරගත්ත මට්ටමට යනවා. මේ මට්ටමට යන්න බෑ. මේ එක එකක් වෙන වෙන වශයෙන් අඳුනගෙන ඒවා දුර්වල වෙලා පහසු බලලා අවස්ථා බලලා කාගෙන ඉදිරියට යන ගතියක් අවශ්‍යයි. ඒ මේක සඳහා කමඨං සුද්ධ කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නොවුනොත් මේ ලයිෆ් වලින් ඉඳ වැටලා තමයි හුස්ම ගන්න ගිහිල්ලා එහෙම නැත්තම් විවිධ ක්‍රියාකාරකම් කරලා මේ ගමන කඩන පමණ බාධා කරගන්න. ඒ බාධා නොවීමට හදිහියට වෙන දේ වෙන විදිහට වාර්තා කරගන්න ඕනේ. වාර්තා කරන්නේ නැත්නම් අහගෙන ඉන්න කාට තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ඒක තේරුම් ගත්තට පස්සේ අනිත් දවසේ ඇස්සෙලා යන්න ඕන භාවනා කියනවා නම් මේ වගේ අරමුණ વિશે එපා වීමක්, කම්මැලි වීමක්, නීරස වීමක් වෙනවා, නිරෝධනයක් වෙනවා. නිබ්බිදාව කියලා කියනවා. අන්න ඒකට සූදානම් වෙලා යන්න ඕනේ. ඒ වෙනකොට අතවාසී අතේ ශක්තිය නැත්නම් වීර්ය සතිය තියෙනවා. තිබුණ නැත්නම් ඒ බාහ. වාසිය තමයි කමඨාන සුද්ධ වෙන සුද්ධ වෙන්නේ මේක වාඩි වෙනකොට මේක කොට ගන්න. එතකොට හොඳට හිතේ වීතිය තියෙනවා. බැටරි බෑර නැහැ. කාර්යය අසල. ඒක නිසා හොඳට මක් කරලා වාඩි වෙලා රත්විච්ච වේකින් බර කැලක් කපුවාද උත්තර අරමුණ කපාන බහින්න. බහිනකොට මෙන්න මේ මේ ලකුණ එනවා කියලා දැනගත්තාම සූදානමින් ගියොත් පිටට ගොඩාක් වෙනස් ජයග්‍රහයි දැනෙනවා. ඉරියව්වකින් යන්න පුළුවන්. ඒක කියන්නේ සූදානම් ශරීරය කියලා. be prepared. ඒක තමයි මේ අප්‍රමාද කියන වචනේ බුදුරජාණන්සේ සඳහන් සතිය සහ අප්‍රමාදය අතර සමාන අර්ථය නෝතෙට කියම පමා වෙන්නේ බව දැනගෙන පොඩ්ඩක් ඇස්සලා යන්න කියන එක තමයි පොඩි උත්තරේ දෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරයන්කේ සිටින විට හුස්ම ගැනීම එළීම සහ උදරයේ පිම්බීම හැකිලිම මනා ලෙස දැනී ඉතා කෙටි වේලාවකදී සිත සතිමත් වෙන හැටි හඳුනා ගතිමි. හුස්ම ගැනීම පවා නොදැනී යයි. මුළු ඇඟම සැහැල්ලු වී වරදදී කුටුවේ පමණක් දැනීම ඇති වේ. ඊට පසු කුමක් කරන්නයි නොසිතේ. ආයෙත් හුස්මට සිත යොමු කරන්න සිතුණත් මූල කර්මස්ථානයේ නැවත යා යුතු නැතයි සිතුනි. සිත සතිමත් වූ පසු එසේම වැඩි වේලා සිටියොත් සිත නැවත නැවත වෙන දේවල් වලට යන බව තේරේ. සතිමත් වූ සිත තවදුරටත් දියුණු කිරීම සඳහා උපදේශක් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී ජීවිතයක් පතමි. ඔය නිදිමත වගේ අවස්ථාවල් පන්නගෙන ඉඳලා ගියාම වර එක අපේ හිත නැත්නම් සතිමත් හිත මේ සංසිද්ධියේ එකක් අරගෙන පුංචි කරලා කෙලවරක් කරන එක තන්තුවක් අරගෙන හොඳට විස්තර කරලා බලන්න. බලන්න. සමාහකට මුළු පද්ධතියම පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහේ හිතේ තියෙන යමක් දිහා බැලීමේ ක්‍රම දෙකක්. reductionism and system approach කියලා කියනවා. එහෙම නැත්නම් මේ විභජ්‍ය වාදේ සහ සමස්ත බැලීම කියනවා. ඉතින් මේ දෙක මාරු වෙනකොට යෝගාවචරය හිතන්නේ මේ ඍතු ගුණේ මාරු වෙලා කියලා. එහෙම නැත්නම් සතිය කැඩලයි කියලා. එහෙම නැත්නම් මගේ හිතේ හේතුවක් ආරවලයි කියලා. අරමුණක් සයිස් කරගන්නේ හිත පැති දෙකකින් බලලා. අංශු වශයෙන් කඩ කඩ බල ක්‍රමයක් තියෙනවා. රිඩක්ෂනිසම් කියලා එක විදුහුරු ක්‍රමයක්. අදින සමස්ත බල ක්‍රමයක් තියෙනවා. ඒතකොට මේ හිත බලන්නේ මේ සමස්තේ දිහාද අංශුවක්ද කියලා දැනගන්න නැතුව හිත සමස්තේ බලන්න හදන වෙලාවේ අංශු බලන්න ගියොත් ඒත් ඇවිසිලා යනවා. හිත අංශු වශයෙන් බෙද වේදා ගන්න වෙලාවේ සමස්ත බලන්න ගියාම එතකොටත් අරගෙන තියෙන තියුණු භාවය නැතිලා යනවා. මේ දෙකට බෙදලා. මේක හරියට left brain එකයි right brain එකයි දෙක වැඩ කරන වෙලාව. අපි සාමාන්‍යයෙන් අපි පුරුදු කරලා තියෙන්නේ left brain එක තමයි වැඩ කරන්නේ. ඒක හැම වෙලාවෙම කඩ කඩ වෙලිල තමයි කරන්නේ. මොකද ඒ කඩ කඩ වල පිළිඳපු ගමන් right brain එකට ගියාම ඒක සමස්ත බලනවා. ඒතර මෙතෙක් කළ කඩ කඩ වල වල පුංචි අංශු ඒක ඉන්සිග්නිෆිකන්ට් වැඩක් නැති වෙලා යනවා. ඒක සමස්ත වේ. ඉතින් මේකට ඉන්ටරෙස්ටිං ආදාන ඉන්ටරෙස්ටිං කියලාවත් අවු කරලා දන්නේ නැහැ. ඥාන පිරිමි දෙක කියන්නේ ඔබ තමයි. පිරිමි අග තියෙන්නේ ඔය අරුස ගතිය. කෑලි කඩලා බලන එක. තරහ වෙන්නේ නැහැ. ඉතින් මම මේක කිව්වා. කාන්තාවගේ තියෙන සමස්ත බලමින්. ඉතින් මේ පුරුෂ ප්‍රධාන සමාජයේ ස්ත්‍රියව යටපත් කරලා තියෙනවා. ඒ නිසා පුරුෂයා තමයි ඔක්කොම කටයුතු කරන්නේ. නමුත් මේ තාක්ෂණය දිනුනට පස්සේ ඊට ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ස්ත්‍රී පක්ෂයට අඩක් නැගෙන්න ලැබිලා තියෙනවා. ඒක වෙනුවෙන් සර්වඥාසිත අප්‍රමාණ කටයුතු කරලා තියෙනවා. හැබැයි මේ දෙක වරි එක එක පද්ධති වලට එක එක ප්‍රශ්න වලට මේ දෙකේ අප්‍රෝච් දෙක වෙනස්. දෙක දෙකම යන්න ඕනේ හැබැයි. එක්කෙනෙක් එක තැනකදී දිනුවාට සාර්ථක වුණාට අනිත් එක ඒක අනිත් ඡප්ප කරන්න පාවිච්චි කරන්න අරයි. යත් ඉන්නෝ. තමලට ඒ පැත්ත ඉස්සර වෙනවා. එතකොට මේක කරන දැනගන්න ඕනේ. මේ මාව පරාජය කිරීමක් ඔයා ස්මාර්ට් වෙන්න හදනනේ මේ දෙන්නත් එක්ක යනවා. ඒකයි මේ දරුවෙක් හැදෙනකොට අම්මයි තාත්තයි දෙන්නේ කිටි නැත්තම් සිංගල් පේරන්ට් ෆැමිලි වුණොත් දරුවා කන්නේ අන්තභාගය. ඉතින් අම්මට තාත්තටයි ඉන්න බෑ. එක දරුවෙක් හම්බෙච්ච ගමන් විකාසාර වෙච්චාම ඩෝල් එක වැඩි වෙනවා. ඒ තියෙනවා මේ නිව්සීලන්ත වල ලෝ එක ළමයි කමරාට පස්සේ විකාසාත වුණොත් සෝෂල් බෙනිෆිට් එක. ඉතින් ඒගොල්ලෝ විකාසාත වෙලා එකට ඉන්නවා. ඒ ඒක නෙමෙයි මම කියන්න කාරණා. මම කියන්නේ ළමයිගේ වර්ධනයේට මේ දෙක අවශ්‍යයි. යමක් කියලා හරියට දැනගන්න ඒ කාර්ය විදිහට ආනාපානම ඒකේ විශ්සර ගන්න වෙලාවට සමාන තම මුළු කයම පේනවා. ඉතින් මේ දෙකේදී එකට එකක් කන්ට්‍රඩික්ටර් නෑ කොම්ප්ලිමන්ටරි කියලා හිතාගන්න. මේ මෙහෙම එන ආවට ඔය දෙන්න අන්තිමට මේ ඉස්සරහට යනකොට කොම්ප්ලිමන්ටරි වෙනවා පැරලල් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වැඩ කරන වෙලාවේ දෙකක් නෑ. ඒක නෙවෙයි විරුද්ධ පක්ෂ දෙකක් මේ තියෙන්නේ. මේ සමාන්තර බලයක් වැඩ කරනවා. ඉතින් ඒක දන්න කෙනෙක් කවදාකවත් එකක් දැකලා එක පැත්තකින් ඉන තීන්දුව විනිශ්චය දෙන්නේ. අනිත් පැත්තෙන් අදහස් යොදනවා. අපි රිඩක්ෂන් සම් දැක්කම පොඩ්ඩක් ඉඳලා එයා හරි ස්මාර්ට්. රිඩක්ෂන් සම් හරිම ඇනලිටිකල්, හරිම ස්මාර්ට්. අපි කාගෙන යනවා. මොකද හැම වෙලාවෙම දන්නේ නැති උනොත් ඒ වගේ සමස්ත බලන පැත්ත චප්ප කරන්න හදනවා. ඒ වුණොත් ඒ විනිශ්චය කරනවා. ඒ විනිශ්චයකාර තුමා දැනගන්නවා හරි පැත්තේ සාක්ෂි අරගෙන දැන් මේ පැත්තේ නාන්නවා. මේ පැත්තේ හරි පැකිලෙනවා. ඉන්නෙත් නැහැ. සමස්ත බලන පැත්ත හරි සුකුමාර යන් කෙනෙක් වගේ. අර ඉදිරියට පලාගෙන පයින් ගතිය නෑ. නමුත් එයාට කර දෙන්නේ නැත්නම් එන තීන්දුව yaadෙන්නේ නෑ. මේ බදින්න තුරු ගම ලාභයි. ගෑනුත් එකයි පිටිත් එකයි කියන දේ අහගෙන ඉන්න එකයි තියෙන්නේ. මොන්න කුණුවරම කරන්න ගියා කට ඕල් කර කර කියන්නේම අන්තභාගතා. එකෙකුටවත් එහෙම එකෙකුටවත් එක එක එකකටවත් නෑ මේ දෙක බලන ගතිය. හැබැයි සිද්ධි වැඩක් යනකොට බලන්න වෙනවා අන්තිමට යනවා. ඊට පස්සේ මේ වෙලාවේදී ඒක දැවෙන ප්‍රශ්නයක් වුණාට දවස් දෙක තුනක් කියලා පස්සේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අනිත් පැත්තෙන් ඇවිල්ලා ඒක නියුට්‍රලයිස් වෙලා. ඉතින් හිතේ යන්නේ එහෙම තමයි. හිතේ යන්නේ අරක් දෙන්නේ කැඳපු බරකටක් වගේ. දෙන්නම අදින්නවා. ඉතින් මේ දෙන්නගේ තියෙන ගුණ වෙනස් දෙකක්. අන්නේ දෙක කොයිකද මගේ පෞෂත්වය කැමති වෙන්නේ කියන එක වෙනම දෙයක්. අන්නේ දෙකට සමබර වෙනකන් සිද්ධි එකකින් තීන්දුව කරන්න එපා. දෙක තුනක් යන්නේ. යනකොට දැනගන්න ඕනේ මේ යන්නේ රිඩක්ෂනිසම් මේ යන්නේ විපත්තිවාදී මේ කඩ කඩ බලන ඇනලිටිකල් මයින්ඩ් එක. මේ පැත්තෙන් අනිත් පැත්ත යනවා මොකුත් නැහැ මොනක්වත් කරන්නේ ඔය බලාගෙන ඉඳලා පද්ධතිය දැනගන්නවා. අන්නේ දෙකම වෙන්න දෙන්න මේ අර සිස්ටම් මේ රිඩක්ෂනිසම් ඉඳලා සිස්ටම් අප්‍රෝච් එකට යන්න හදන වෙලාවක්. ඒ නිසා ඕකමත් නෙවෙයි තියෙන්නේ ආයතන රිඩක්ෂනිසම් උත්පත් වෙනවා. ආයතන සිස්ටම් එකට යනවා. අන්නේ විදිහට එහාට මෙහාට යන්න දුන්නොත් අපි ගන්න තීන්දුව මේ කෙටි කාලීන වෙන්නේ උගක් අල්ලන්න. දැන් මේක ස්වභාවික දෙයක්. ස්වභාවික වර්ධනයක තියෙන පළු දෙක දෙකටම වැඩෙන්න ඊට අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ භාවනාව කරගෙන යනකොට එක වේලාවකින් හිත එක් අරමුණක් කරා තියාගන්න පුළුවන් වෙනවා. එම අරමුණ ආලෝකයක් විදියට තමයි දකින්නේ. මේ தත්ත්වයේ සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන්. ඒ වගේම මගේ භාවනා නිතරම මෙතන තියෙනවා. නමුත් මම හිතන්නේ කියන්නේ ඒ தත්ත්වයේ තියෙනවා කියන්නේ මෙතන තියෙනවා. නමුත් මේ ඉදිරියට යන්නේ නැහැ. එම නිසා මෙහි නතර වීමක් මම දකිනවා. ඉදිරියට යන්නට බැරි මෙම නතර වීම මගහරවා ඉදිරියට යන්නට අවශ්‍ය උපදේශක වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එවන් සර්. මට ඉදිරිපත් කරලා තියෙන විදිහ ඉච්චරම පිළිසුදු නෑ මේ මොකද්ද කියවෙන කියලා උසාවියට ගැදවුවොත් වැඩිකාරයි. අත උසන්න කැමතිද? ඒ වෙලත් නඩුව හේතුට දාන්න වෙනවා. පතර දානකොට දැන් ඇවිල්ලා මේක මේ කට උතර දෙනවද කියලා ලියපෙක නැත් උසන්න නැත්නම් ප්‍රශ්නේ ආපහු අරගෙන ආයතනය කියන්න පැහැදිලිව මොකද්ද ලියලා තියෙන කගෙන පැහැදිලි නෑයි මේ නතර වෙනවා කියලා. විශේෂ චෝදනාවක් කරන්නේ මොන දේ දැකලාද කියලා දන්නේ. ඒ නිසා අපි ඒක තියලා යනවා ඊගා ප්‍රශ්න. ඒ අපිට පොලේ විසි කරන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ වහන්සේ විස්තර සහිතව කියා දුන්නු. සිත කයේ පිහිටුවා ගැනීම. ඊට අගය කරමි. මේ ආකාරයට පරියක්ක භාවනාව කරගෙන යන විට සිත ඒකාග්‍රතාවයකට එන අවස්ථාවේ උස්මරල්ල ඉතා සියුම් වූ අවස්ථාවේ තීන විට ගතියක් දැනේ. එවිට නැවත සිත කයට යෙදෙව්වෙමි. මේ ආකාරයට මේ අවස්ථා දෙකේ රැඳී සිටීමි. භාවනාවේ ඉදිරියට යෑම සඳහා වහන්සේගේ කමඨාන් පතුමි. වහන්සේට දරුවන් සරණයි. ඔය විලාසයට කයට ගන්න එක පක්‍රයක් තමයි. නමුත් ඉතින් තීන විද්‍යාරමුණු කරන්න පුළුවන්. යම් මට්ටමකට එනකොට කම්මැලි වෙන ගතියක්. නීරස වෙන ගතියක්. එපා වෙන ගතියක්. ඒකත් ධර්මතාවයක් විදිහට අරූප ධර්මයක් විදිහට තේරුම් ගන්න ඕන. ඒ නිසා මේක ඉන්නේ කොහොමද? ආවට පස්සේ මට මොන මොන විදිහේ බලපෑම් කරනවද? ඊට පස්සේ මේක යන්නේ කොහොමද? කියාට පස්සේ මොකද වෙන්නේ කියලා ওই තීන මිද්දේ නැත්නම් කම්මැලිකම නැත්නම් ওই නීරසකම අනිවාර්යයෙන්ම හරහා යුක්තයි. ඒකට පිළියම් කරනවා කියලා කියන්නේ ඒකට මුහුණ දෙන්නේ නැහැ කියන එක. පිළියම් කිරීමක් තමයි නැවත කායට ඉඳ ගත්තාම හරියන එක ඇත්ත. මොකද පස්සේ දවසක හොඳට මතක තියාගන්න මේ නිදිමතකම මේ කම්මැලිකම හරහා ආයුත්තක් ඒක භවනාවේ ඒක ජවනිකාවේ නාඩගමේක ජවනිකාව. ඒ නිසා පිළියම් කරලා කරන ක්‍රමයේ සමත ක්‍රමයේ කියලා කියනවා. සමත ක්‍රමයේ යම් විශ්වාසයක් ඇති වුණාට පස්සේ මේකම කිසිම පිළියමක් නැතුව කම්මැලිකම හරහා යන්න පුළුවන් කතියක්. ඒකට ඉංග්‍රීසිලාට සමත ක්‍රමයෙන් පක්‍රම කරලා ඇතිවෙච්ච ආත්ම ශක්තිය ඒ පක්‍රමශීලී ඥානය ප්‍රතිපල පිළිබඳ විශ්වාසය ඇති වෙනවා. ඇති වෙලා කෙලිම නිදිමතට තම මොන දෙන දවසක් ඒක පරාජයක් හෝ ඒක මේ නෝන්ජල්කමක් එහෙම නෙවෙයි. අනිවාර්යයෙන් මොන දුන්නට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ යා ඒ ස්විච් බොත්තම් තද කරන කාට මම බුදියන්නේ නැහැ. මම මේ මොකාටද එන්න හදන්නේ කියලා බලන්න. නිදිමතේ රස බලනවා මුල බෙදාක බලනවා ඒකටත් සූදානම් වෙන්න කියලා කියනවා. In English, most venerable Bhante, during the sitting meditation, uh, within bracket Pariyanka Bhavana, sometimes I feel the inhalation happens only through left nostril. Exhalation happens through both mouth streams. Uh, o through right nostril only. Is this uh, normal observation for a meaning with metta? So whatever with the nostril, whatever with the inhalation and exhalation, if the mindfulness is continuous, then you are to accept it. But there is no mention about the mindfulness. About uh, awareness about the, this is left nostril, this is inhalation, this is not right nostril, this is exhalation, whatever may be, mm, your awareness of the situation. If the doubt is increasing, awareness will be weaker. Anything happens, no commitment, no karmic forces, so therefore don't doubt anything happen. Only you have to answer about what you do, what you consciously do, what you volitionally do. That is, everything is wrong generally. Anything you do is wrong. Anything happens is 100% correct. So that is why Sartre, um, Schopenhauer mentioned, will is evil. Will is usually with evil. where it is shocking not. But in our day-to-day -day teaching, it says, Sabbhe Sankara Dukkha. Sankara means volitional action. Sabbhe Sankara Dukkha. මෙයාද විඳවන්නේ ඊළඟට කන පරිප්පුව. වෙන්න දෙයට වෙන්න යන්නේ නම් මොකක්වත්ම වෙන්නේ නැහැ. මොනවත් උනත් අපිට ආතතිය නැහැ. ඒ නිසා any will is even. ඉතින් සබ්බේ සංඛාර දුක්ඛ කියනකොට කවුරුත් ගහ ගන්න බැල ගන්න යන්නේ නැහැ මොකද කියන්නේ බුදියන් දැන් කියවෙනවනේ. ඊට විල්ලි සීවල් කියනකොට නම් පොඩ්ඩක් අම්දේ උස්සලා ඇත්තක ලොක් කරලා බලන ගතියක් තියෙනවා. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි යමක් හිතාමතා කරා නම් කිව්වා කිව්වා නම් හිතුවා නම් ඒ සියල්ල මේ ලෝක පද්ධතියේ භව ගමනට බාධා. ඉතින් නිකන් ඉන්න බෑ ඒක නිසා කටුකුරුද ඥානදාස කියනවා මම මේ ගස් කොළන් වලට ඊර්ෂ්‍යා කරනවා කියන්නේ. ලෝකෙදී ලස්සනම පද්ධතිය කිසිම දෙයක් කරන්නේ නැහැ. වාතයෙන් වැඩ ගන්නවා, වැස්සෙන් වැඩ ගන්නවා, ආලෝකයෙන් වැඩ ගන්නවා. ඒකල මනුස්සයට ඔක්කොම ඕන දේ දෙනවා මිසක් කිසිම දෙයක් හිතන්නේ නැහැ. මේ මනුස්සතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදී. සිත් පිට නැති වන තුරු ලතා වනසයි මනුස්සතා. සිප්පිත්තති මනුසතා වනසයි තුරුලතා. සිප්පිත් නැති තුරුලතා සනසයි මනුසතා. සිප්පිත්තති මනුසතා වනසයි තුරුලතා. ඒ නිසා නිදාගන්නේ කොච්චර ලෝකිනන්ද කියලා තේරෙනවා. එහෙම නැත්නම් මගේ පැයක් වාඩි වෙලා ඉන්න ගියාම කතා කරන්නේ නැතුව ක්‍රියා කරන්නේ නැතුව ඒකේ පින මොකද්ද කියලා අහන්න දුන්නොත් ටොංගාණික් කියන්න බෑ. ඒ වෙනකොට ගෙදර හිටියා නම් කානිවල් එකට ගියා නම් සුපර් මාකට් එකට ගියා නම් කොච්චරක් එකතු වෙනවද? ඉතින් ඒක නිසා සර්වඥාලෙදි මේ gadol පිළිමයක් තියන්නකො මෙතන. පැටි පිළිමයක්. ඒකෙන් කොච්චර සංසාරයක් ලබා. ඉත් පිට නැති gadol පිළිමයක පාවා. මේ පුදුආතරම් බලන්න. අවශ්‍ය නම් දේ කටයුතු කරන්න. ඒක දෙයක් ඇත්තේ නැහැ. කවුරුද ඇවිල්ලා ආරාධනාවක් කිව්වොත් ඒක කරනවා කරන්න. හැබැයි මේ හිතාමතා කරන්න ගිහිල්ලා තමයි කක්ක කක්ක දෙන්න කියන්නේ. ඉතින් සබාරණ පුළුවන් තරම් වෙන දෙයට වෙලා ඉන්න. දැන් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. එතකොට කවුරුහරි ඕන ආරාධනාවක් කරයි. නැත්නම් ඇතුලින් එයි අපිට එර්ජ් එකක් ඉවත් හොඳට බලන්න මොකටද මේ ආකාරය. හොඳටම පැහැදිලිව වෙන්නේ. හැම චේතනාවක් වෙන්නේ තණ්හා හෝ මාන හෝ දික්ටි මුල් කරගෙන. ඒ නිසා එන චේතනාවක් හොඳට ලියලා දැන් එන ප්‍රොජෙක්ට් එක ලියලා ඥාස සාකා බලන්න දැන් මේ මේකේ මොකද්ද වඩා වෙන්න හදන්නේ කියලා. ඔය මොන්න තරම් යුනිවර්සල් ප්‍රොජෙක්ට්ස් ලියුවත් යාලා තියෙන තණ්හා මාන දික්ටි තුනේ කා. යමක් නොකර ඉනකොට එකක් අතන. ඒ වැරදිලා වැරදිලා නෙවෙයි. ඒ හික්මීමක් කියලා කියනවා. ඒක නිසා මේ ලෝකේ උපේ උපාදාන චේතසා අදිඨානා විනිවේදානුසයාතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ යම්චතානත සබ්බ ලෝකේ අනාභිරතසක් ලෝකේ පිළිවෙත අභිරතයක් නැත්නම් උපය උපාදාන චේත චේතන අදිඨාන අනුසය අභිනිවේෂන අනුසය ආසේ චේතනාවක් නැත්නම් ඔය එකක්වත් නැහැ චේතනා පවම් රහු බැනගෙන මරදීන 10 වෙනවා. ඒ නිසා නිකන් ඔය වෙන්න දුන්නාම ඒ ඒ දේ වෙන්න නම් අපේ භාවනා කරන යාට දේවල් අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මොනව වෙනවද කියන්නේ? ඒ වෙන මොනම දෙයකට ප්‍රතික්‍රියා කරන්න එපා. වෙන දේ දිහා බලන්න. එතකොට අපි බුදු නිරීක්ෂකෙක් විතරයි. ඒ විතරක් නෙවෙයි පරිණාමයෙන් ඉහළටම ගිය සතෙක් වඩපත් වෙනවා. මොන දෙයකට හරි අත දාලා වැඩ වෙනස් කරන්න නිකම අපි පද්ධතියත් හිලුම් කරනවා. එහෙම නැත්නම් වස්තු විනාශයක් වෙන්නේ. ඒ නිසා සිදුවෙන දේ වැරද්දක් මොකක්වත් නැහැ. අපිට වෙලා තියෙන සිදුවෙන දේ බලන්නත් බෑ. දෙක ඒ දේවල් වාර්තා කිරීම මොකද්ද උපදිකමක් වගේ. අපිට මේ කරපු කෙරුවා වල ටික තමයි වාර්තා කරන්නේ. කෙරුවා වල කොහොමද තියෙනවා අර කියන චේතනා දෝෂේ. ඒ නිසා කිසි වැරද්දක් නැහැ. සිදුවෙන දේ සිදුවෙන විදිහට වාර්තා කරනවා නම් ඒ ලේඛනය ශ්‍රේෂ්ඨ ලේඛනයක්. කිසිම කෙනෙකුට දෝෂයක් නැහැ. ඒ නිසා පුළුවන් වාර්තා කිරීමක් කරන්න වාර්තා කිරීම පුරුදු කරන එක හොඳ දෙයක්. මොකද එතකොට අපි මේ හොඳදී හොඳයි කියන්නේ කරගන්නවා. මුලින්ම දේ මුලින්ම දේ විදිහට සඳහන් කරනවා. ඒ සායකින් අපි අයිගා ප්‍රශ්න ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ අලංගිත සක්මන් භාවනාව පටන්ගෙන ස්වල්ප වේලාවකින් අඛණ්ඩව පියවර යන අතර සෑම පියවරක්ම අද මෙලෙක් වැగిරෙන සුළු බව සිසිල් උණුසුම් හා චලන ගති දැස දැනේ. පසුව පය ඔසවන අවස්ථාවේ ප්‍රබෝධමත් ගතියකුත් වරන්නතුලි නව ආරම්භයක්. එම පය ඉතින් රූම් ගාගෙන ගෙනියන විට සුවයකුත් අනිත් පයේ අස්තිර ගතියකුත් විදින් ප්‍රකට ජීවිතයේ කම්පාටුල මැද විඳින සැප නැවත පය තබන විට ස්ථීර ගතියකුත් දෙවනුව ඊට සාපේක්ෂව මෘදු ගතියකුත් එවනුව තීර්ණාත්මක ලෙස එක් දිශාවකට යන ගතියකුත් සිව්වැනිව අවසානාත්මක ස්වરૂපයක්ද දැනේ. මෙසේ දැනුණු විගසම අනිත් පය එසවෙන බැවින් එය විඩාවක් ලෙසද මෙම පියවර තුළ සංසාරයේද පෙනේ. ස්වල්ප වේලාවකට පසු සිත පයින් ගෙන් වෙන් වී හිස පැත්තට හිස දෙපැත්තට දැඩි නිශ්ශබ්දතාවයක් ඇති වී තවදුරට යාමට නොහැකි ස්වභාවයක් ඇතිවේ. ඇස් පියා ගන්නටද සිටේ. සංඥා නොදැනෙන්නා මෙන්ද මම යනු ස්වභාව ධර්මයේ පමණක් බවද දැනේ. මෙම తত্ত্বය වීමට සාමාන්‍ය ගතවන්නේ විනාඩි 40ක් පමණයි. එවිට පරයන්ක භාවනාවට බසිමි. පරයන්ක භාවනාව ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටියෙමි. ආස්වාසයේ සියුම්ව සිසිල්ව වක්‍රාකාර හැඩයකින් යුක්තව ඇති වී වර්ධනය වී නැති වී යයි. ප්‍රාස්වාසයේ ඊට සාපේක්ෂව කෙටි කෙටි කෙලින් හා රළු ලෙස දැනේ. ප්‍රාස්වාසයේ දුක්වැනි අත්හැරීමක් ලෙසද ආස්වාසයේ ඇල්ලීමක් ලෙසද දැනේ. මෙම දෙක අතර ඇති කෙටි විරාමය නොබෝ වේලාවකින් සංසිඳේ. එවිට ආස්වාස ප්‍රස්වාස තුනී වී ගොස් මානසික හා ශාරීරික ප්‍රීතියක් ඇති වේ. ඒද වෙනස් වන සුළු වේ. මෙම ස්වභාවය වටිනාකමක් නැති අනිත්‍ය දෙයක් ලෙස තේරුම් ගැනීමත් සමගම තවදුරටත් සියුම්ව සියුම් වී අවසානයේ වශයෙන් ගැඹුරු නිශ්ශබ්දතාවයකට පත්වේ. මෙම தત્ත්වයේ බොහෝ වේලාවක් සිටිය හැකි අතර හිතේ ප්‍රබෝධමත් ස්වභාවයක්ද ඇති වී ධර්ම කරුණුද වැඩේ. ඇතැම් විට සිත සමත භාවනාවකටද යයි. මා යන මාර්ගය ගැන ඔබ වහන්සේගේ උපදෙස් පතමි. විශේෂයෙන් සක්මන් භාවනාව තවදුරටත් කිරීමට බැරි වීම හා සිත සමතයට නැඹුරු වීම ගැන වහන්සේට නිවන් සුව ලැබේවා. තොරතුරු වෙච්ච දේවල් විතර කරන කරන් බොහොම අපූර්ව දෙයක් දලා තියෙනවා මේ මේක සමතෙද මේක විපස්සනාවද වගේ කියන දේවල් ටිකක් ආටිෆිෂල් එකක් නැත්නම් කෘතිමව පේන තියෙනවා. දෙකේම හොඳට ප්‍රචලිතවගෙන උඩ පේනවා. යම් ප්‍රමාණික වැඩ කරගෙන ගිහිල්ලා නැත්නම් මානසිකාරය පවත්තලා පහු වෙනකොට ඒක අනායාසයෙන් එන්න පටන් සක්මණේදී විනාඩි 30 40 කින් විතර වෙනවා කියලා ලිඛිතවම තියෙනවා. පරියන්ක භාවනාවේදී මේ විදිහට ආසස්ව සම්පතට මෙනෙහි කරමින් වෙනස දක්වමින් ගිහිල්ලා අන්තිමට ඔක්කොම අනායාසයෙන් වෙන තැනට යනවා. ඉතින් අනායාසයෙන් වෙන තැන ඉඳලා දිගටම තියෙන විපස්සනා. වෙන දේ තියා බලන්න දෙයක් තියෙනවා. එතෙන්ට යනකම් මෙනෙහි කිරීම කරන්න. එතෙන්ට යනකම් ආරමුණට හිත නැවත නැවත යෙදවීම කරන්න. කෙරුවට හැම වෙලාවම හරියන්නේ නැහැ. හරියි නැත්නම් අනායාස වෙන්නේ නැහැ. හැමදාම ඒක අඩු විතරයි තියෙන්නේ. ඒක නිසා ඔය විනාඩි 40කින් වෙන සක්මණේ නිතිපතා කරනවා නම් පාඩි සක්මණ කියලා විනාඩි 10 15 මොකෙ ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔය බොනිකේ පයින් කරලා තිබ්බා වගේ. උල්ලෝසු බට්ටේ පැද්දෙන්න ඇරියා වගේ. ඔන්චිල්ලවත් අල්ලපලා කය වගේ ඒක යන්න පටන් ගන්නවා. ඒ වෙනකොට පරියන්කට යන්න එපා. ඒක උදේට සක්මණේ වෙන්න අරින්න මේ මෙතෙක් කරගත්ත ධර්ම නිසා මෙතෙක් කරගත්ත කීකරු කිරීම නිසා දැන් හොඳට සම්පන්න සිද්ධ වෙනවා. අද කියනවා නම් ධක්මන කෙරෙනවා. කරනවා නෙවෙයි. එතෙන්දී තමයි ධක්මන පටන් ගන්න. එතෙන්දී තමයි අපි අර වෙන දෙයක ස්වභාවික විදියට වෙන්න ඇරලා පැත්තකට ලබලා පරියන්කෙත් ඒවා. පරියන්ගේ සමානකට හුස්ම ආයාසයෙන් ඉන්නේ. ප්‍රශ්නේ නෑ නේද? කරගෙන ගියාට පස්සේ ඔක අනායාස වෙනවා. ඊට පස්සේ හුස්ම ස්වභාවයෙන් සිද්ධ වෙනවා. අන්නේ විදිහට මේ වෙනදී ස්වභාවයෙන් වෙන්න අරනකම් ඉදිරියට යනකම් එතන මෙහෙවීමක් අවශ්‍යයි, මනස්කාරයක් අවශ්‍යයි, විතක්යක් අවශ්‍යයි, චේතනාවක් අවශ්‍යයි. ඒ කටේ තුනම ඕනේ වෙලා. ඒක හරිනම් ඉබේ වෙන්න පටන් ගන්නවා. ඉබේ වෙන්න පටන් ගන්නත් පස්සේ ඒක එහෙම දිහා අධික අවධියකින් අධික අප්‍රමාදයකින් බලාගෙන ඉන්න ඕනේ. දැන් කෙරුමක් නැහැ. කෙරුවාවක් තියෙනවා. අන්නේ විදිය හොඳට පුරුදු වෙලා බලන්න පුරුදු වෙච්ච කෙනෙකුට ඕනම ආයතනයක් නඩත්තු කරන්න පුළුවන්. මැනේජ්මන්ට් ස්කිල් කියලා කියන්නේ ඕකට. ප්‍රයොරිටි සිලෙක්ෂන් කියන්නේ ඕකට. දැන් ලෝකයේ අදුම දේ. කිසිම කෙනෙකුට තේරෙන්නේ මැනේජ්මන්ට් ටෙක්නික් යුනිවර්සිටි කෝසස් කරා. ඒ පොරොත්තු එක්කෙකුටවත් එකෙකුටවත් තමන්වත් මැනේජ් කරගන්න බැරි වුන් තමයි මේ ආයතන මැනේජ් කරන්නට බැහැ. ඩිග්‍රී ඩිප්ලෝමා ගහලා තියෙනවා. ඒ වුණාට තමන්ගේ දේවල් කරගන්න බැහැ. මේ ස්වභාවයෙන් යන දාට යනකම් තල්ලු කරනවා. තල්ලු වල එකදී යන හැටි තල්ලු යන්න පටන් ගන්නකොට නිකන් ඉන්නවා කියන එක නේ කනුපාණය කරනවා. උදට ඇහ ගහන බලන්න ඉන්න ඕනේ. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒකට ලොකු අවදි භාවයක් අවශ්‍යයි. ඉතින් මේ දෙක ලස්සන ලියවිලා තියෙනවා මේකේ. නැති ඒක ඒකේ අතරමැද දැන් ප්‍රශ්නයක් නගන්න තියෙනවා ඇයි මේ මගේ හිත සමතේට යන්නේ ඇයි මගේ විපස්සනාට ඔය කියන කිසිම අදාළ භාවයක් නැහැ ඔය සමත විපස්සනා ඔය විදිහට යන්නගෙන ප්‍රතික්‍රියට යනකම මේක තල්ලු ස්ටාර්ට් ප්‍රතික්‍රියාට පස්සේ සෙල් ස්ටාර්ට් කරනවා වගේ ස්ටාර්ට්ලා යනවාද කියලා බලලා ඒ අනායාසයෙන් යන තැන තමයි භාවනාවේ රස කැටෙන්නේ මොකද එතකොට මම යන්නේ මම යන්නේ ෂෝක් එකට වැඩියි ඉතින් ඒක හරි ලේසි ඉස්සර කළ දෙන්න හැබැයි හිතට අමාරු කරන්නේ. හිතම නම් වෙයි කරන්න දෙන්නේ. දැන් ඕගොල්ලෝ හිතපු ගෙවල් වල කොච්චර ලස්සන මිනිස්සු වැඩ කරගෙන ඉන්නවද? ඒ වොල්මන්ටි කොක්කොම මේනේ. ගෙවල් වල මිනිස්සු තොබතලින් කවුරු යහන කන ඇති. අනේ අමුතු මේ පළ ඕන්තු ටික ඔක්කොම එක දැනට වෙලා ඉන්නවා. කාටදරි ඔයගොල්ලෝ මැරිච්ච දවසෙත් ඒගොල්ලෝ දාන දෙන්නේ ඔයගොල්ලෝ ඉඳලා ඔයගොල්ලෝ පිළිසිත කරන්නේ. නෑ අනේ මේ නාට්‍ය මැරෙන්නේ නැහැ, දාකා වෙන්නේ නැහැ කියලා දීපේගේ නාට්‍ය මලක්. නාගෙච්චොත් එච්චරයි. ඉන්නකන් තරන්නේ. පොඩි එකෙක් වන්න අවුරුදු 6 වෙනකම් කොච්චර හිටියත් කිසිසේත්ම බරක් නැහැ. කිසිම දෙයක් කරන්නේ වදවත්තිය වගේ. ඒ අම්මා හම්බ කරපු හේරම ගන්න උගේ අතට. තාත්තා හම්බ කරපු හේරමක් ගන්න. තුපි මම ඉඳිට හිටියා. ඒ එක කකුලක් බර ගන්නකොට අනික කකුල උරතලේ යන්නේ රූම් ගන්න නැති වෙන්නේ. පොඩි එකෙක් හම්බුණා නම් ඒක ඊට පස්සේ අම්මට නිවාඩු වෙන්න තාත්තට නිවාඩු මොනවක්වත් නැහැ. මට බඩ ගියොත් උබල දෙන බලන්න. අම්මනේ ගියොත් උබල බලන්න. කන්න දෙන්න. මා බුද්ධි කරා. මා නාගන්න. කරපියෝ. පසවත්තිය කියලා කියන්නේ ඕන උබල. ලකුණු කකුල බර ගත්තට පස්සේ මං කකුල සුම් ගාගෙන ගිහලා ඉස්සරහින් තියනකම් රජකෙතර පරිජෙක් වගේ ඉන්නේ. ඒතර පේනවා මේ ගොඩාක් කරදර ඇසෙන එකක් වල ජොතිය ගිහිල්ලා ඉන්නේ නැහැ. අන්න ඒක දකින මිනිහට පේනවා ජීවිතේ මල්. අපි මේ විහිං පල්. මෙච්චර ලස්සන දේවල් ලක්ෂයක් සිද්ධ වෙච්ච අපිට කවදාකවත් ඒවා පේන්නේ. අපිට මේ කෙරුවා වෙච්ච දේවල් විතරයි නැත්නම් මේ කෙරුවා තියා බල බල ඒ වගේ අඩපාඩුකම් බල බලයි. ඒ නිසා ලිපියේ තියෙන සමත විපස්සනා මේ සමත කියන යෙදවීම ගැන මම හිතර සාක්ෂි වෙන්නේ නැහැ. අනිත් එක බොහොම හොඳයි. ඒක මතු කරලා දෙන්න දැන්නේ මොකද කොයි එකකටත් අපි පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. ඒ වෙලාවට බිග්ිනර්ස් මයින්ඩ් තියාගන්න. ඊට පස්සේ ඒක නැචරල් ප්‍රෝ එකට යනවා. ඒක අපි කියනවා අනායාස වෙනවා කියලා. effortless කියලා කියනවා. ඊට පස්සේ ස්වභාවිකයි. කොච්චර තරම් දුර එකද බලන්න පුළුවන්. ඉදියම අර කරන්න එපා ඒ වෙලාව. බලාගෙන ඉනකොට තේරෙනවා. ඒ වෙලාවේදී 100 100ක්ම සිද්ධ වෙන්නේ ස්වභාවික දෙකට එකට ටාઓයිසම් කියලා කියනවා. ඒ චීනේ ජපානයේ බින්දල ස්වභාවික දෙවියන්ලා බලන්න. ඉතින් ඒක කරන්න මේ තණ්හාමාන දිටි නැති නැත්නම් වෙන දෙයකට සුදුසු වෙන දෙයක් කරන කරන දේ යම් ප්‍රමාණික දොස් තියනවා කියලා දැනගෙන කරලා කරලා කරලා නොකරන දැනට ඉවි යන දැන ගිහිලා බුද්ධෝත්තරක් වෙලා බලන්නේ එදාට තේරෙයි අපි මරණයට පස්සේ මේ ලෝකෙ පර්ෆෙක්ට් කියලා. අපි ඉන්නකම් මේක මට්ටම් කරන්න හිතෙනවා ආරක හදන්න හදලා මේක හදන්න. මෙරියව තොරන් චිලා බලයක්. හැදි ගෑවිලා ගියන් පස්සේ ලෝකෙ ඉතුරු වෙන ලෝකෙ ඒ මේ කල්පනා කරන කල මේ මේ මනසනේ ඉන්නකොට බුදුරජාණන් කියනවා මලමිණියක් වගේ ඉඳී. අත අත්ෝ සමුප්පන්නෝ සයේත මත සායිතක් කියලා. මොකද හදිසිය කරන්න ඕන කියලා තමයි තද බල ආසාවක් එළවක ආන මලමිණියක් වගේ දපන්න කියලා කියනවා. වෙන්ටෝර් දෙවි. අත දැම්ම ගෝරි ගොඩක්. එනිසා මුලදී අත දාන්න ඕනේ අත දාලා මේක දැන් මට්ටමකට ආවට පස්සේ ඒක ටික යන්න ඇරලා බලන්න ඉඳලා මැචියුරිටි එකක් තියෙන්න ඕනේ. ඔකට තමයි විදර්ශනා ඔය විදිහට නෙවෙයි යෙදෙන්නේ. ඒ සවුට කොහොම යන්නදවිද ඒ අනායාසයෙන් යන්නවත් අර පස්සේ ගියා අස්සරට බලනින්ද ක්‍රිකට් මැච් එකක් දිහා බලනින්ද ටීවී කැමරා එකක් වගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව හොඳට ආසනයේ පටන් වූ පසු මම දැන් මෙතන යයි මෙනෙහි කර වඩාත්ම ප්‍රකටවන දෙයට සිත යොමු කරමි. බොහෝ විට එය පිම්බීම හැකිලීමයි. ටික වේලාවකින් පිම්බීම හැකිලීම ඉතා සියුම් වේ. නමුත් දිගටම පවතී. ඉන්පසු කකුලේ වේදනාවක් හෝ තොරතෝංචයක් නැතුව සිතුවිලි ගලා එන්නට ගනී. නැවතත් පිම්බීම හැකිලීම වෙත සිහිය යොමු කළ විට එය ඉතා සියුම්ව පවතින බව දකිමි. එක අවස්ථාවක sorry එක ආශ්වාසයක කෙලවර වන ප්‍රශ්වාසයේ මුල එකට බැඳී ඇත්තාක් මෙන් පෙනේ. ඊයේ හවස කමඨහන් වාර්තා හා ධර්මදේශනාවට පසුව සිදු කළ පරයන්කේදී සිතුවිලි ගලා ඒමට වඩා කකුලේ වේදනාවන් අධික ලෙස දැනෙන්නට විය. සිත කිව්වේ ඉරියව්ව මාරු කරන්නට කියායි. නමුත් ඔබ වහන්සේ දේශනා කළ කතාවේ පරිදි වේදනාව කොටියා කන වේදනාවට සමාන කර බැලුවෙමි. ඊට වඩා අඩු වේදනාවක් නිසා තවදුරටත් එම ඉරියව්වෙම සිටීමට සිතාගතිමි. වේදනාව තීව්‍රව දැනෙන ස්ථානයට සිහිය යොමුකොට වේදනාවයයි මෙනෙහි කළ විට ටික වේලාවකින් මේ වේදනාව ඒ වටා පැතිරී යනවා වගේ දැනුනි. ඒත් එක්කම තීව්‍රතාවයට අඩු වී ගියේ. නැවත පිම්බීම හැකිලිම සිහිය යොමු කළ විට එය පෙර පරිදිම ඊතා සියුම් ලෙස පවතින බව වැටහිණි. එකකින් වේදනාව අර ආකාරයට වෙනත් තැනකින් තීව්‍රව මතුවිය. මෙලෙස 3-4 වතාවක් වේදනාව තීව්‍ර ලෙස තැනකින් මතු වී ඩිස්පර්ස් වී නැති වී ගියේ. මේ වේලාවේදී පිටදිගේ අධික තාපයක්ද දැනුනි. එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මතක් විය. ඉන්පසු ශ්‍රද්ධාව නිසා හෝ වේදනාව නිසා හෝ දැසින් හඳුනු වැగిරෙන්නට විය. අවසානයේ ඇති වූ වේදනාව දෙස බලා සිටින්නට අපොස් අපෝසත් වී ඉරියව් මාරු කෙරෙමි. වේදනාව ඇති වූ විට ඒ කෙරෙහි ද්වේෂය ඇති නොවූ අතර එය දේශ බලා සිටීමට උත්සාහ කළ යුතු බව පමණක් සිදුවෙමි. සිතුවිලි පිළිබඳ ඇත්තේ ඊට වඩා වෙනස් ආකල්පයකි. සිතුවිලි 95%ක්ම කිසිම තේරුමක් නැති ඒවාය. 105ක් පමණ අනාගත සැලසුම්ය. ඊට අමතරව සිතුවිලි සමග නිතරම ගීතයක්ද රේඩියෝ එකක් දැම්මා වගේ ඇසේ ඇසේ එකම ගීතය එකම ගීතය ඇසේ සිටිවිලි දැස යම් තරමක් බලා සිටිය හැකිම ගීතය සම්බන්ධයෙන් කුමක් කරන්නද කියා නොදැනි ගීතයත් සිටිවිල්ලක් ලෙස ලේබල් කරමි තේරුමක් නැති සිටිවිලි විකාර ලෙසත් ඉදිරිය සැලසුම් ලෙසත් ලේබල් කළෙමි. වරින් වර මූල කර්මස්ථානය පරීක්ෂා කළ විට සියුම්ව පිම්වීම හැකිලිම දුටු වෙමි. මා ගැන කරුණාවෙන් භාවනාව ඉදිරියට කරගෙන යාමට සුදුසු උපදෙසක් දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. මේකේ වේදනාව පිළිබඳ කියලා තියෙන කතාව උනන්දු කරන සුළුයි. වේදනාව කාවමනින් අපි කලබල වෙන්නේ නැතුව පොඩ්ඩක් ඉන්නක විතරයි තියෙනවා. කොහොම ඉවර කරන්න යන්න එපා. ඊට වැඩි පොඩ්ඩක් ඉවසන්න. ඒත් එක නැගිටිනවා ආයෙත් ආයෙත් වෙනවා ආයෙත් ඔක්කොම වැඩි වේලාවක් යනකොට වෙනවා හිතේ වේදනාවක් තිබුණට එලා පැත්තක හිතවිලිත් තෝරන්න තියෙනවා. පිම්බි වැකිලිමක් තියෙනවා. මගේ හිත වැඩියෙන්ම යන්නේ වේදනාවට. ඒ කියන්නේ හිත යන්නේ වැඩිම දුක් දෙකට. අන්නේ කඩප්පු වෙනකමනා දහවසරයි හිතේ හැටි දක්වත්තට පස්සේ පේනවා මේ හිතේ වේදන තුන් හතර සැරයක් නැගලා බහලා යන පස්සේ බලනකොට ආනප පිම්බීම ගැනීමත් තිබිලා තියෙනවා. කිචිවිලිත් තිබිලා තියෙනවා. මියුසික් එකත් තිබිලා තියෙනවා. ආ හිත වැඩියෙන් යන දුකට. මිටි තනින් වතුර බැසලියේ. ඉතින් මේ විතක් තියාගෙන අපි කවදානම් සපක් විදිහට. කොහේයර තියෙන මුක්කක් හරි කුණු කන්දලක් තිබුණොත් වැටීම කුණු තියෙන තැනට යන්නේ. කක්කාටම යන්නේ. මේ කක්කාය තමයි ඕජාව ලැබෙන්නේ. නිසා ඔයාලා ආඩම්බර වෙන්න යන්නත් එපා. කනගාට වෙන්න යන්නත් එපා. මේ මේ වේදනාව හරහා බලලා හිතවිල්ලක් තියා බලන්න. වේදනාව හරහා බලලා පිම්බීම හැකිරීම තියා බලන්න. ඒකෝ පිම්බීම හැකිරීම නික්ලේශී එහෙම නැත්නම් ക്ഷേම භූමියක් ඒ වෙලාවට. නිර්මල තනක් මේක බලාපොරොත්තු වෙන. ඉතිරිවසේ වේදනාව ගැන අර විස්තර මේ විස්තර දැයිතෝ කිය කියා මගේ අසරණකමයි බැරිකමයි ඇයි හත්යේදී මම වගේ කෙනෙකුට මෙහෙම කරදරයක් වෙන්නේ වනේ වන ශිවාකටත් මෙහෙම වේදනාවක්වත් නොවේවා කියන්නේ ඇයි ඒක ඉල්ලගෙන කන කමන්නේ මම මේ වංගා පැත්තෙන් බලලා කියන්නේ මේකට කියනවා කාන්තාවක් දරු ප්‍රසීච්චයක් කරන වෙලාවක ඇති වෙන වේදනාව මම මේ දැකලා නෙවෙයි කියන්නේ විදලත් නෙවෙයි ආපු එකක් හරිද ඒක උගල දාන්න එක වෙලේ 60000ක් කඩන වේදනාවක් ඉතින් එහෙම තියෙද්දි තව දරුවෙකුත් බලාපොරොත්තු වෙනවා. මේ මැස්සෙක් ඇවිල්ලා අහුවාම රිද දෙනවා කියලා කෑගහනවා. කාටද මේ බයිලා? කාටද මේ බයිලා? වදපු ගෑණියක් ගන්නවා. ප්‍රසූතියක තියෙන වේදනාව. ඉතින් ඒකේ සංඛාරිකෝ කරන්න ඔය ඔච්චරම කරා. මේ භාවනා කරනකොට එන වේදනාව නිකම් පොඩි දෙයක් ආවත් ශ්‍රේෂ්ඨ අධිකරණ නඩුවක් තියෙනවා. දව මේ රාජකීය මොකක්ද ජනාධිපති නීතිඥයෙක් අල්ලගෙන ඇයි මට මේ වේදනාව ආවේ. ඉතින් රාහුල හඳුරේලා සිංහල ගෑන දරුවන් වදණ්ඩයි මැටි කල ගණ්ඩයි කියම කිලෝරක් නැහැ. නොතිත් ආකාවක් තියෙනවා. භාවනා කරන්නේ තතියකට කොයි පරිකක් කොයි අරකක් කොයි මේකක් කොයි කියලා. පිටිමින්නම් කියලා වැඩක්ම නැති ඉඳමක් කියන්නේ. <laughs> පිටිමි කරන්නේ හොඳට සරවීම ටිකක් කියලා පුදියම. නැත්නම් ඔබ මේ ඔක හරහා බලන්න වේදනාව බලන්න හිතවිලි වේදනාව වේදන හරහා බලන්න හිතවිලි දියා සද්ද දියා එහෙම නැත්නම් ආනපාන දියා එකක්වත් නැත්තේ ඔය කියන සින්දු රේඩියෝ එක නිතරම පසුවිම් ගායනේ තියෙනවා ඒක බලන්නවත් අර වේදනාව ආවහම ඒකමයි ඉස්සර කරන්නේ කියන්නේ අපේ හිත තුම විදියට සෑඩිස්ටික්ව මැසේජස් කාට හරි දුකක් දෙනකොට හරි සතුටක් ලබනවා තමන්ට දුක් වෙනකොට හරි සතුටක් ලබනවා ඒක කියා පාන්නේ බලන්නකෝ මට වෙච්ච දේ කියලා. ඉතින් ඒක ඇහුවොත් එimhe අනික වළඟ තිබුණ නැද්ද කියලා නේද තිබුණා. ඒ ඉස්සර ආතලෙක නැහැ. ආශික්කක නැහැ. අරගේ තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රසිද්ධ සභාවකෙම කියනකොට අපිට හිතෙනවා අපේ හිත කොයි වෙලාවෙත් මොකද පීරි ගෑන දෙයක් හොයවෙන්නේ. මොකක් හරි මේ කෙනෙහින දෙයක්, කුප්පණ දෙයක් කියලා කියන්නේ. කඩප්පුලි කම නෙවෙයි නේද? කෙලස්. නැත්නම් කක්කා. හෙලිකෙදීමදී මේකට තමන්ගම හිතලා තියෙන මේ ඔක්කොම තියෙන්නේ අර අශෝක ඕ විරජ ඕ ക്ഷേමය ඕ තියාගෙන තමයි මේ අහල් පහල් දින කුණු කන්දලා ගන්නේ. ඒ කියන්නේ මනසිකාරයේ දෙනවනම් ඒ වෙලාවේ අශෝකම් විරජන් කියමගේ තමන්ගල මුත්තමන් කියලා ඒ වෙලාවේ පිම්බි මැකිලිම තියෙනවා. ඒක අශෝකයි ශෝක කරන්නේ නැත්නම්. විරජන් රජස්නති දන ക്ഷേමය. නමුත් එතෙන් ඉතින් යන්නේ නැහැ. දෙවන්නේකුත් නැහැ. කවුරුත් අපිට කියලත් නැහැ. මේක තමයි හැටි. ඒක නිසා අපි කිව්වට කවුරුත් අපිට දුක් දෙනවයි කියලා නෑ. අපි හිතේ තියෙනවා ඒක බටේට මානසික විද්‍යාවේ සැඩිස්ටික් මෙසේජස් කියලා සයිකොලොජිකල් ෆැක්ටර් දෙකක් තියෙනවා. අනුන්ට දුක් දීමේ සතුට ලබනවා. එවන්ට මට තියෙන දුක් ගැන කතා කිරීමෙන් සතුටක් ලබනවා. ඌව තමයි ඉතින් සෝකාන්ත දුක්ඛාන්ත නා කතා කියලා කියන්නේ. මේ ඔක්කොම මේ වෙනකොට ලස්සන අරමුණක් තියාගෙන තියෙන. ඒක නිසා ඔක්කොටම තියෙන්න හරිද? what you see that you are මොකද්ද ඔයා සිලෙක්ට් කරන්නේ සිලෙක්ට් කරන එක ඔයා ඒ බාටපත් වෙන. තමන් තෝරන දේ තමන් ඒ දේ බාටපත් වෙන. ඒක නැතුව සිලෙක්ෂන් කියලා. ඒකට කියනවා the gist කියලා. the gist. ඔක්කොම දෙනකොට මගේ හිත අල්ලන්නේ එකක්. ඒකෙන් තමයි කතන්දරය හැදෙන්නේ. නමුත් ඒ කතන්දරය හදන්නේ මම මොන වගේ කෙද්ද කියලා එකේ පේ. ඒ සත්‍යකටම මේ නිරීක්ෂණය යන්න වේදනාව පිළිබඳ ලියලා තියෙන එක කාටත් වගේ බෙදා හදා ගන්න පුළුවන්. මේ වෙනකොට පැසෙන සිද්ද දිගටම යනවා. මේ වෙනකොට හිතවිලි දිගටම යනවා. වෙනකොට තිබීම ඇකිලිවත් දිගටම යනවා. තමන් තෝරන්නේ මොකද්ද කියන එකෙන් තමන් කවුද කියලා තේරෙනවා. එනේ කොහොමද වෙන කෙනෙක් ඔය මනසකට බලපාන. කොහොමද වෙන කෙනෙකු ගැන විශ්චය කරන්නේ. තමන්ව තමන් නිරීක්ෂණය කරගන්න. වැඩියෙන් දුක් දෙන දේ තමයි අපි සාමාන්‍යයෙන් සිපවැද කරන්නේ. ඉතින් ඒකම දිගට බලාගෙන යන්න මේ ගියාම දුක කියන්නේ අපි කියන එක හරියට තේරෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින සිදු කළ පරයන්ක භාවනාවේදී මූල කර්මස්ථානයේ ලෙස හුස්ම රැල්ල නිරීක්ෂණය කෙළවි. ටික වේලාවකදී හුස්ම රැල්ල තුනි වී රුදනී ගියේ ඉන්පසු කිසිත් නැති ස්වභාවයක් නිරීක්ෂණය කළෙමි. ස්වාමීන් වහන්සේගේ කාර්මික උපදෙස් පරිදි සූදානම් මනසකින් මේ දෙස නිරීක්ෂණය කළෙමි. විටින් විට කායික වේදනාවන් පැමිණියද ඉන් කිසි බාධාවක් නොතිබුණේ බාධාවක් තිබුණේ නැත. එනමුදු විටින් විට සිතුවිලි පැමිණියේය. එය දිගින් දිගට පැමිණියේය. සිත යලිත් මූල කර්මස්ථානයට ගත්තද විටින් විට පැමිණෙන සිතුවිලි වල අඩුවීමක් නොවුනේ. නොවිය. පැයක පමණ පරයන්ත භාවනාවෙන් පසු වෙනදා මෙන් සිතේ ශාන්තභාවයක් නොතිබුණි. අධික වෙහෙසක් දැනුනි. අද දින සිදු කළ සක්මන් භාවනාවේදී දෙපා හොඳින් නිරීක්ෂණය කළමි. ටික වේලාවකින් මෙය වින්මයක් සේ පවැත්තෙන බව දකින්නට ලැබුණි. මාගේ පරයන්කේ හා සක්මනේ අවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ දෙපා නමද උපදෙස් පදමි. ඔබ වහන්සේට මාගේ নমස්කාර වේවා. මේ දෙද පරයන්කේ සක්මන දෙකේ හොඳට සාමකාමීව අරමුණේ හිත පවත්තන පවත්තන වෙලාව දෙන්න. අපි වගේ බොහොම සතුටින් තමයි වාර්තා කරන්නේ. සමහරලාට අරමුණේ හිත පවතින නම් කිසිම හිතේ මේ කියන විදිහේ සාන්තකාමී කාමකාමී ගතියක් නැහැ වෙහෙසක්. කාගෙන යනවා කටෝකලක් අතරින් ගන්න යනවා. එහෙම වෙලාවලනකොට අපි හිතන භාවනා ඉච්චර හරි නෑ එහෙම නැත්තම් අබ්දෝ කර්ම රෝගයක් කියලා. සමහරලාට මේ කාංකර්ම නිසා කෙරෙන්නේම නැති වෙනවා. නමුත් අර විපස්සනා භාවනා කරනකොට ඔක්කොම හොඳට තියෙද්දී අරමුණු ලස්සන පිළිපෙණී නාට වැඩි ලොකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ දැනීමක් එන්නේ. ඒක මේ වෙහෙස කරව පිළිවෙලට පස්සේ වෙහෙස ගතියක් දැනෙනවා නම් එදා අලුත් භූමියකට ගිහිල්ලා තියෙනවා. අලුත් ප්‍රදේශයක් ඉල්ලම කඩාගෙන ඉන්නවා. ඉල්ලම කඩන අලුත් ප්‍රදේශයට යන ඉස්සලා පරණ හරක දෝනාවද කියන යන්නේ ඒකෙත් කරදරයක් නෙවෙයි යනවා. අලුත් ප්‍රදේශයට ගිය ගමන් මේ පොළොත් පොළොත් එක්ක හැප්පෙන පටන් එතනින් තමයි අලුත් දෙයක් අපි ජීවිතේට එකතු වෙන්නේ ඉතින් ඒ නිසා කවදා හෝ මේ විදිහට භවනා කරත් වෙහෙස දැනුණට ප්‍රශ්නයක් නැහැ අතාරින්නේ හැමදාම මේ දේ කරන කරන යනකොට එක මූල ධර්මයක් මේකේ තියෙනවා ඒක බුදුජානන්සේ මේ සැකසහිතව කියනවා දන්න දේ තුල සත්‍ය නොතිබෙන්නේ මනාප දේ තුල රුචි දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. නොදන්න දේ තුල අමනාප දේ තුල සත්‍ය තියෙනවා. මේක කියන්නේ සාස්ත්‍රෝරු බයයි. දැන් ඒ කාරණා පහක් වෙන්නවා. ශ්‍රද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක සහ දිට්ඨ දිට්ඨි නිචාන කන්දවම හිතාගෙන ඉන්න මේක ඇතුළේ තමයි නිවන තියෙන්නේ කියලා ශ්‍රද්ධාවෙන් ඒකට නිවන නැති වෙනවා. ශ්‍රද්ධාව නැති දේ තුල නිවන තියෙනවා. දැන් රුචි හරි ලස්සන භාවන යනවා හරි ශෝක්‍යයන් රුචි භාවන කියන්නේ ඒ ඒක තුල නිවන නතු වෙන්නේ තියෙනවා අරුචි නමුත් කරන තුල නිවන තියෙන්නේ තියෙනවා තද්දා රුචි අනුසව ඇසු විරු දේවල් තුල නිවන තියෙන්න පුළුවන් මාතෘක නතු වෙන්න පුළුවන් කියලා තරකෙන් දින දේවල් තුල සත්‍ය තියෙනවා කියලා හිතුවට නතු වෙන්න ඉඩ තියෙනවා මේක තමයි මිත්‍යාද අනිත්‍ය මිත්‍යාදිට මගේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ සම්මාදිට්ඨිය කියන එක තුල නොතිබෙන්නේ ඉඳී අන්‍යගේ හැප්පෙන වෙලාවේ අලුත් වෙන වෙලාවේ කරගෙන යන මනුස්සයද නිවන් ලබන ජීවිත වෙයි. ඒ නිසා මේකට කියනවා ගඟදී ඉහළට පීනන්න කියලා. ඒකට කියනවා යෝනිසෝ මනස්කාරය කියලා. දන්න දේ තුළ ওই ලස්සනට වැඩේ විඳුල කිසිම දෙයක් නැහැ. ඒ නිකන් අලංකාර භාෂාවක් විතරයි කියන්නේ. ඒක නම් බුද්ධ ඥානාතිට ඔච්චර පාරමිතා පිරුම් කළ ඇතුව අම්මිසෝරමේ සුබ මාලිගාවල ඉඳගෙන ජීව කන්‍යාව වගේ කන්‍යාවන් ළඟ ඉඳගෙන රාජපූජන වලදී රත්තරන් වාදන වල නිවන් ලබන්න තිබුණා. ආදර්ශයක් වශයෙන් බැත්තේ පාරට. ඒක කද්දාවත් නෑ. ඔගොල්ලෝ හදන සැලසුම් තුළ ආර්ථික දේශපාලන සමාජික සැලසුම් තුළ කවදාකවත් ඇත්තකුත් නෑ සැපකුත් නෑ. අකර්තව්‍යදල යම් ප්‍රමාණයකට අනුමාන මොලේ වැඩි. ඒ නිසා ඒ වෙහෙස වුණාට කමන්නේ කාලසටහන කඩන්න එපා දිගට කරගෙන යන්න. අන්තිමට තමන්ගේ පෞරුෂත්වයට අන්තිම තමන්ට කියලා ඉතුරු වෙන්නේ අර අර අපහසු වෙලාවේදී මුණ දීපු තත්ත්වේ. එහෙම වැඩ පිළිවෙල දෙකයි මම ලෝකේ දකලා තියෙන්නේ මේ බුද්ධ ඥානංශයෙන් පෙන්වන මේ විපස්සනා භාවනාවයි පාරදක්ෂ ව්‍යාපාරය විතරයි. අනිත් හැම එකකම මිනිස්සු සෙවලියෝ කරනවා. මිනිස්සු ගැරන්ඩිය බවට පත් කරනවා. මිනිස්සු මේ ජීවිත අප පිටිපස්සේ වල දෙකේම නැහැ. මේ දෙකේම නෑ ප්‍රතිල තියෙන ඕනම ශක්තිය ප්‍රශ්නකට මොන දෙන්න උත්තරේ තියෙනවා. ප්‍රශ්නේ ඉල්ලගන්න. ඒක උත්තරේ. වෙහසයි. හැබැයි ඒක ඔතෙන්ටික්. මම හොයාගන්න ක්‍රමයක්. ඒ දෙන්නම යන කම්පියුටර්සේ තාලු. ඉතින් මේ වගේ දේවල් ලැබෙද්දි ටිකට භාවනා කරන්න ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉස්සරහට මේ විදියට මොන දේ ආවත් Taman නිතිපත භාවනා කරගන්න කියනම මම කියනවා නිවන් නොදැක්කට නිවනක වගේ ඉන්නේ කියලා. අපි යනවා ඊගාවට. අවසරයි ස්වාමීන් වහන්සේ භාවනා මුලව අවසානයේ ලද අත්දැකීමක් ලියන්නට සිදුවෙමි. ඊයේ භාවනා සැසිය අවසන් වී නිින්දට යෑමට ගිය විට නිදිමතක් නොදැනිනි. හිසට හෝ ඇඟට වෙහෙසක් නොවිනි. අවදිමත් භාවයක් සිතේ තිබුණි. කරන්නට දෙයක් නැති බැවින් කයට සිත තබාගෙන සිටියෙමි. ටික වේලාවකින් ඇඟිලි කෙළවර ලේ ගමන් කරන ස්පන්දනය දැනේ. අතේ අත්ලට උඩු පැත්තේ ඇතුලින් තරංග ආකාරයට වස්පිඩු සියුම්ව පෙරලෙන හා තෙරපෙන බවක් දැනේ. ඔබ වහන්සේට ප්‍රශ්නයක් අහලා නැහැ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සබහා නිවන් සුව පතමි. සම්මාදින ඔබ අතර කෙසේම වේවා. මම ඒකට දීලා තියෙනවා. අලම් විදජෝ මම අත ගහෙන් නැරලා අත ගැටුණා. ඔබටත් එදීම වේවා. ඉතින් මේවට කියනවා කොස්මික් එනර්ජි කියලා කියනවා. හීලින් පවර්ස් කියලා කියනවා. එන්න විශාල කතන්දර තියෙනවා. දුරට හැඳ දඟ දපනකොට මේ ඇඟිලි තුඩු වලින් ඒ නිකුත් වෙන කිරණ තේරෙන්න පටන් ගන්නවා. එමෙත හැම තැනම රිලැක්සේෂන් ඇතික ඇල්ලුවොත් ඕන කෙනෙක් සුව වෙන මට්ටමක් තියෙනවා කියලා කියනවා ගොඩාක් කතන්දර තියෙනවා. ඒකට හේතුව අපි ඒව වෙන වෙලාවට දන්නේ අනික් වෙලාවට මේ අනුන්ගේ අතක් අල්ලගෙන ඉන්නේ. ඒක ඕතැයි. මේක නි රිලැක්සෙට දෙන්නේ. ඒක සම්පූර්ණ හීලි ප්‍රොසෙස් එකක් යන්නේ. කවදාකවත් මම මාත් එක්ක සතුට වෙන්නේ නැහැ. අපි තව කවුරුර කෙනෙක් දාලා මසාජ් කරනවා. සියල්ලම මේකට කියන්නේ භාවනා වෙනකොට මුලඟම අභ්‍යංගනේ වෙනවා. ඔක්කොම සාකේනවා. එයාට ඉඩ දෙන්න ඕනේ. දුන්නට පස්සේ ඔක්කොම සිද්ධ වෙනවා. යමක් කරන වෙලාවක එකක්වත් වෙන්නේ නැහැ. ඒකයි ඒකේ තියෙන golden rule එක. අපි යමක් කරන වෙලාව කවදාකවත් ඕක වෙන්න බෑ. දපන්න. අතහරින්න. පළවෙනි අක්ෂේ දපන්නකො. තාත්තෝ සමුප්පන්නෝ සයේත බලසාරිතා. ඔක්කොම හීලි ප්‍රොසෙස් අපරකට. ඔක්කොම නිකන් ස්පා එකක් වගේ. මසාජ් වෙන්න බඩ හිදි කරන්න බෑ. අපි කරන දායක. ඒ නිසා ආනන්ද මහ ආනන්ද ස්වාමීන් වහන්සේ හතර ඉරියව්වෙන් රහත්ුනේ. ප්‍රඥා අතහැර වෙලා. ඔළුවට කොට ගිහිල්ලත් නැහැ කකුල් දෙක ඉස්මා. මේ පාත්‍ත්‍යදී නෑ. මොදේ ඔය ඔය කියන මොන මොන න්‍යායක්වත් නැහැ. මොන රෙජිමෙන්ටේෂන් එකක්වත් නැහැ. ඉතින් මෙහෙම දෙන්නේ නැහැ අපි හිත. අපි කයට කවදාකවත් දෙන්නේ නැහැ නේද? මේ අර යුතුයම් මේ යුතුයම් අර කරපම් මේ කරපම් කියලා කරන නිසා කිසිම වෙලාවක කයට රිලැක්ස් වෙන්න දෙන්නේ ලැබිච්ච මනුස්ස ජීවිතය ඔය තීවිසෙනෙක් වුණොත් ඒ පෙරේතෙක් වුණොත් ඒ ලෙඩ වෙච්ච මනුස්සෙක් වුණොත් ඒ කොහේ තන ඒසා කර්මා කරලා මේ මුත්‍ජඥාසේ දෙන මේ ධර්ම විවේකී ලබන්න එතකොට ඔය ඒ කායනෝ අයම්පික වේමකෝ සත්තාන විසුද්ධිය කියලා ඒක ඒක දෙකේ පුදුම විශ්ුද්ධියක් කරේ. අපි යන ඊගාට. එරුවන් සර්ණයි අවසරයි ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. සක්මන් භාවනාව. අද දිනේ සක්මන් භාවනාවේදී ආරම්භයේදී පාදය පොළව සමග තෙරපෙන ආකාරයෙන් නිරීක්ෂණය කෙරෙනවා. ටික වේලාවකින් කකුලේ මස් පිටු පෙරලෙන තෙරපෙන ආකාරය එය පාද දෙකට වෙනස් වන ආකාරය දැකගතිමි. පෙර දිනේදී වහන්සේ උපදෙස් මත අද අද එය සතිය නිසා මාහට ලැබුණ දෙයක්සේ සලකා එය කකුලට ගොස් හොඳින් විස්තර එය තුලට ගොස් හොඳින් විස්තර බැලුවෙමි. එවිට සක්මන් භාවනාව සතියෙන් කළ හැකි බවට ප්‍රීතියක්ද දැනුනි. කාර්යංග භාවනාව පෙර දිනේ ශරීරයේ දැඩි වේදනා ගෙන දුන් නිසා පරයන්ක භාවනාවට පසු පහසු ස්ථානයක් පරයන්ක භාවනාවට පහසු ස්ථානයක වාඩි වූයේ. හුස්ම රැල්ල ඉක්මනින් ගෙවි ගොස් ශරීරයේ වේදනාවක් දැනුනි. ඒ දෙස හිත යොමාගෙන සිටින විට එය ගෙවි ගියේය. ඉන්පසු ශරීරයේ නොදැනී ගොස් කිසිම දෙයක් නැති තැනකට ගිය අතර එය නිින්දේ සිටිනාසේ දැනුණ නමුත් නිින්ද නොවේ. වරින් වර සිටිවිලි ගලා ආම භාවනාවට බාධාවක් නැත. සිටිවිලි ගලාවේ නැවත ඉන්නා තැනට සිත යන විට ටිකස්මක් ඇතිවන අතර එවිට කය දෙසට සිත යොමු කෙලෙමි. නැවතත් කිසිම දෙයක් නැති තැනට යයි. ඒ ලෙස භාවනා කාලයේ අවසන් වනතුරු සිටියෙමි. උදෑසන සක්මන් භාවනා කර පරයන්ක භාවනාවට එලිමහනේ වාඩි වූ යෙමි. එවිට හුස්ම රැල්ල ගෙවි ගොස් පෙරදින මෙන් ඇස් ප්‍රදේශයේ මුහුණ ප්‍රදේශයේ රත් වීම ඇති වුණි. එය වැඩිවන විට ඔබ වහන්සේ උපදෙස් මතක් ඔබ වහන්සේගේ උපදෙස් මතක් වී වෙන දෙයක් උදෙන් යයි සිතා බලා සිටීමි. එය දෙස බලා සිටීමේදී ප්‍රශ්නේ ප්‍රශ්නයට තරමක් බලා සිටීමේදී රස්නේ ධර්මයක් අඩු වුණි. එය විනාඩි 10ක් පමණ පැවතුණි. මාගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. මාර්ගය පෙන්වීමට ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඉස්සරහට යනකොට මේ වගේ ඔය පුංචි පුංචි තොරතුරු ටිකක් මේ පේන්නේ බලහන් ඉන්න ගියාම අහත පුරාම තියෙන තරු වගේ පුදුමාකාර තොරතුරු ටිකක් තියෙනවා. ඒ තොරතුරු අහුල ගන්න ඉගෙන ගන්න තොරතුරු වාර්තා කරන්න ඉගෙන ගන්න අහුරන ප්‍රමාණයට භවනා දියුනේ. වාර්තා කරන ප්‍රමාණයට භවනා දියුනේ නිසා ඒ වෙලාව කලාතුරකින් හම්බෙන වෙලාවක්. ඒ වෙලාවේදී මේ ධර්ම රසය ඕජාව පුළුවන් තරම් බී ගන්න ඕනේ. රස බලන්න ඕනේ. ඒක පන්නරේ ලැබෙන්නේ ලියමනින්. දැන් මේ පටන් ගන්න තියෙන්නේ අනිත් දවසේ උදාන වෙලා ගිහිලා ඒ විස්තර විභාග හොඳට විස්තර කරලා බලන්න ඉගෙන ගන්න එකයි තියෙන්නේ. එරුවන් සරණයි. තරතර ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාවේදී නාසාග්‍රයේ හුස්ම රැල්ල වදින යන බලා ගතිමි. එය මුල් කරගෙන භාවනා කරන විට හුස්ම රැල්ල ක්‍රමෙන් තුනී වී යන බව දැනුනි. ආශ්වාස ප්‍රශ්වාසයේද ක්‍රමයෙන් නැති වී ගියේ. ඉන්පසු මම ඒ දෙස බලාගෙන සිටින විට ආශ්වාසයට ආශ්වාසයේ නැවතත් ඇති වී එහි සීතල ගතියක් දැනෙන්නට විය. ප්‍රස්වාසයේ ඉබේ සිදුවේ. මේ වෙලාවේදී මම මගේ අත් දෙකට සිත් යොමු කළෙමි. අත් දෙක තිබෙන බවත් මට නොදැනින. මුළු කය දෙසම බලන විට එයද එසේමය. කිසිම සංවේදී බවක් නොදැනින. මේ දෙස මට හැකිතරම් වේලාවක් බලා සිටීමට හැකි විය. මම දිනපතා උදේ හවස භාවනා කරන කෙනෙක්මි. මෙය gederදීද දිනක් සිදුවිය. ඊයේ හවස භාවනා කරන විටදී මෙය නැවතත් දැරිණ. මගේ ක්‍රියාව ගැන ඉදිරියේදී කල යුත්තේ කුමක්දයි පහදා දෙන්න. සක්මන් භාවනාවේදී මුලදීම බර ගොරෝසු ගතියක් දැනෙන. ක්‍රම ක්‍රමයෙන් ඒ තුනි ගොස් සහැල්ලු ගතියකින් භාවනාව කිරීමට හැකි විය. සක්මන් කරන විට පාදයට උණුසුම හා සීතල ගති දැනෙනවා. ඔබ වහන්සේට මුළු ලෝතරේම භාවනා වැඩසටහන් නියත් කිරීමට ශක්තිය හා ධෛර්යය ඇති වේවායි ගෞරවයෙන් පතමි. වරිසලා කිපේකමයි මේ මට්ටමට හිත ගියාට පස්සේ තොරතුරු පොගයක් එක්ක ලැබෙයි. ඒන තොරතුරු එකක්වත් අහක ගන්න බෑ. අත්පනා අපිට සිදුවෙන දේවල් ටික පුළුවන් තරම් කලකට. පුළුවන් තරම් මේ වார்த்தාවට අතුරු කරන්න බලන්න. ඒකෝට තමයි තේරෙන්නේ අතුරු කරපමණට ඊගාටසේ භාවනා පටන් ගන්නේ ඒ වාර්තා කරපු தත්ත්වයෙන් එහාට යනවා. දැකපු දේවල් අහුලගත්තේ නැත්නම් අහුලගත්ත ඒ වාර්තා කිව්ව නැත්නම් ආයෙ මුලින් ඉඳලා යනවා. ඒ නිසා ගැම්ම ගන්නවා. හරියට report කරන හැටි ඉගෙන ගන්න වාර්තාවේ නැටි ඉගෙන ගන්න වැඩි තොරතුරු සහිතව. අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව විශේෂ ආයාසයකින් තොරව සාමාන්‍ය වේගයෙන් ඇවිදින මෙන් ඇවිදින ගමන් සිහිය පැවැත්විය හැකිය. පස්පිඩු තදවීම රළු හා මෘදු ස්වභාවයේ වෙනස් වීම පාරිසරික වෙනස් වීම මෙනෙහි කිරීමකින් තොරව නිරීක්ෂණය වේ. සිතවිලි පැමිණියත් ඒවා සක්මනට බාධාවක් ලෙස නොපවතී. පර්යංක භාවනාව මුල් දින මුල් පර්යංක දෙකෙහිදී අරමුණු ලෙස ආනාපානය හෝ කයේ ස්වභාවය වෙනස් වීම යම් එල්ලයකට බලා සිටියයි ලෙස ප්‍රකටව දැනුනි. ඊයේ දවල් දාණයෙන් පසු ධර්ම දේශනාව අවසන් වන තෙක් අධික නිදිමත ස්වභාවයක් හිත වැක්කෙරෙන ගතියක් වූ නිසා පැය භාගයක් පමණ නිදාගෙන ඊයේ අවසාන භාවනාව කරන විට හිත ඉද්ද ගැහුවාමෙන් අවදිව සතිමත් භවෙන් මුළු කාලයම කාලය පුරා අද දිනත් පරියංක වලදී පැවතී. ආනාපාන සති අරමුණ සුළු වේලාවකින් ප්‍රකට වී නැති වී ගොස් නොදැනීම යයි. සමහර විට කිසිම අරමුණක් ප්‍රකට නොවි නොවේ. මගේ කිසිම අරමුණක ප්‍රකට නොවි ඔහේ යම් එල්ලයකට පවති. එල්ලයකට පවති. සමහර විට විශේෂ අරමුණක් නැත්නම් විකාර ස්වરૂපීව හිත බෑග්ග්‍රවුන්ඩ් එකේ තිබෙන තිබෙනවා මෙන් හැඟේ. සිතවිලි වේදනා වරින් වර පැමිණියත් ඒවා බාධා නොවේ. යම් නිවැරදි කිරීමක් අවශ්‍ය නම් අනුකම්පාවෙන් උපදෙස් දෙන ලෙස දෙන සිහිපා. ඒරුවන් සරණයි. ඔය සාහනීල තියෙන විදිහට ඔක්කොම දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙන වෙලාවෙදී ඒ කිසිම දෙයක් මෙනෙහි කරන්නත් එපා කිසිම දෙයක් අඳුර ගන්න හදන්නත් එපා සමස්තය දිහා බලාගෙන ඉන්න හැබැයි අවදියෙන් බලන්න උද්‍යෝගයෙන් බලන්න අප්‍රමාදීව බලන්න ඉන්නකොට දැන් ඔක්කොම නට්ටු වෙලා තියෙන ඔක්කොම කොටු වෙලා තියෙන්නේ ඔක්කොම වශී වෙලා තියෙන්නේ එක්කෙනෙකුටත් ඔලුව උස්සන්න කියන්නේ තමස්තෙම දිහා බලනකොට සම්තතිය කියනවා පුත්‍රයාංශ දීලා තියෙනවා ෆ්ලක්ස් කියලා කියනවා කොහේ ගොඩයක් නැහැ. අන්න ඒක දිහා නම් කිරීමකින් සංඥාකරණයකින් හඳුනා ගැනීමකින් තොරව අවතියෙන් බලන එක තමයි මේ වගේ කෙනෙකුට දෙන්න තියෙන උපදේශය. අද ලිඛිත ප්‍රශ්නය ඉදිරියෙන් අවසන්. දැන් වේලාව තිබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් හොඳයි. ඒලාව මොකද සක්මන් කරලා තියෙනවා? අසාධ්‍ය නම් තියෙන ප්‍රශ්නයක් ඉල්ලුවා. එහෙම නැත්නම් ඉතින් අපේ සතිවාරය සමාප්ත කරමු. සියලු දෙනාටම කෙරුවන් සාදරයි.